වර්ගයේ යට තමයි මේක සංග්‍රහ වෙලා තියෙන්නේ. ඒකදී මේ පංචස්කන්ධය පිළිබඳව ඒ නැත්නම් මේ පංචස්කන්ධය අපිව කාදමන හැටි නැත්නම් භාවිතා කරන හැටි පිළිබඳව 아무තු දර්ශනයක් දැක්මක් ඇති කරලා දෙනවා. හුඟක් වෙලාට බෞද්ධයෝ අහලා තියෙනවා සරුවචන් වහන්සේ මේ 11 කින්නකින් දැවෙමින් අපි පවතින බව. එහෙම නැත්නම් මේ සංස්කාර මේ පංචස්කන්ධයෙන් අපිව කාදමමින් ගත කරන බව. නැත්නම් කාලය විසින් අපි කාදමමින් ගත කරන බව. දේශේ විසින් අපි කාදමමින් ගත කරන බව එදා සර්වචනාංශ අපට දේශනා කිරීම සඳහා ඉදිරිපත් කරන ලද දේශනා විලාසය. ඒකෙන් මේ අපි ආශාවෙන් ලං කරගෙන අල්ලාගෙන ඉන්නා වූ මේ පංචස්කන්ධයන් අපි ඉන්නා තාකල් කාදමන බවයි කජ්ජනීය කියන වචනේ සඳහන් කරලා තියෙන්නේ. අපි ખાද්‍ය බෝධිය කියලායි සාමාන්‍යයෙන් ආහාරයක් දක්වන්නේ කැවිලි බිදිලි කියලා කියන්නේ වට. කාදමන දේවල් කාද්‍ය වශයෙන් සඳහන් කරන්නේ. ඒකෙම තමයි මේ කජ්ජනී කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකදී ඒ පෙරවිසු කඳවිලියොත දන්නා වූ කෙනෙක් අතීතයේ සිහි කරනවා කියලා සිහිපත් කරන්නේ මේ පංචස්කන්ධය තමයි. මම ඊශ්වර මෙවැනි රූපාකාරයක් තිබුණා මට මම මේ මේ විදිහේ සැප දුක් වේදනා විඳලා තිබුණා. ඒ වගේම මට මේ මේ හැඳිනීම් අසවල් අසවල් වැදගත් ඇත්ත මම අඳුනගෙන හිටියා නැත්තම් මේ මේ ඇත්ත මම හඳුනාගත්තා මම මැණික් අඳුර ගත්තා රත්තරන් අඳුර ගත්තා කියලා හැඳිනීම් මතකෙකුත් කියනවා. ඒ වගේ මම මේ මේ දේවල් ලෝකෙට කරා. මම සකස් කිරීම කරා, මම ආරම්භීම් කරා. මේ මේ දේවල් මම ලෝකේ හැදුවා කියලා ඒ තමන් කරන සංස්කාරයන් පිළිබඳ මතකෙකුත් තියෙනවා. ඒ වගේ විඥාණය දේවල් වලින් අනිත් දේවල් වෙන් කොට හඳුනා ගැනීම තීක්ෂණ බුද්ධිය පිළිබඳව මතකෙකුත් අපට හිටිනවා. ඉතින් මෙන්න මේ ටික තමයි අපි අතීතය කියලා සීපත් කරන්නේ. එතකොට අතීතයේ සිහිපත් කරන්නේ අපිව කාදමන ලද සංස්කාර ටිකම තමයි. ඉතින් මේකේ කිසිම නම්බුවක් නැහැ. බැලුව බැලමුට නම් පේන්න තියෙන්නේ අතීතයේ සිහිපත් කරන එක නම් විශාල අභිඥාවකින් ගත කරනවා. ඒක ලොකු මේ ළඟා වීමක් මංගල කාරණාවක්. ඇත්තට මේක සංවේගී පිණිස විතරමයි පවතින්නේ. නමුත් පු탁ඥයා හරියට මේක උසස් කළ සලකනවා. නමුත් මෙතනදී සර්වඥාන් වහන්සේ ඒක ඉස්මතු කරගෙන මේ කාරණාව අතීතයේ තිබුණ මෙව්වා අපිව කාදමපේකයි මේ මේක මේ මේ අපිව කාදමන දේවල් වලට අපි මේ වට කරලා වක්‍රෝර්ථව එහෙම නැත්නම් අනියමාර්ථයෙන් ප්‍රේම කරන ගතිය අටුවාචාරින් වහන්සේ බුද්ධ ගෝසාචාර්ය වහන්සේ සඳහන් කළා තියෙනවා දුක පිළිබඳ ඇති අවිද්‍යාවට අපි ප්‍රේම කරනවා කියන්නේ දුක පිළිබඳ ඇති අවිද්‍යාව කෙරේ අවිද්‍යාව තෘෂ්ණාකාරයෙන් අපිව වංචනික කරනවා කියලා. අපිව කාදමන දේවල් පිළිබඳව අපි නොදන්නා කමට නොදන්නා කමට අපි ආශා කරනවා. ඒක තමයි මේ පංචස්කන්ධය පිළිබඳ අතීත පංචස්කන්ධ දන්නවනම් මම හිතියේ මේ මේ අම්මා තාත්තා ඇතුව මේ මේ වර්ණ සම්ප්‍රදාන ඇතුව කියලා දන්නවනම් අපි හිතන එක ලොකු දෙයක් කියලා. එදත් ඒවා කෙරුවේ අපිව කාදමන එක අදත් කරන එක ආදමන එකයි ඒක පදනම් කරගෙනයි මේ කජ්ජනීය සූත්‍රය විකාශනය වෙන්නේ. ඊට පස්සේ සරුවචනාංශේ ඒ අතීත පංචස්කන්ධය ගැන මතක් කරලා වර්තමාන වශයෙන් තියෙනා වූ පංචස්කන්ධයේ දිගේ අත්දැකිය හැක්කක් දිගේ ප්‍රත්‍යක්ෂ කළ හැක්කක් දිගේ දේශනාව වර්තමානට ගන්නවා කිංච බික්කවේ රූපං වදේත කිංච බික්කවේ වේදනං වදේත කිංච බික්කවේ සංඥාං වදේත කිංච බික්කවේ සංඛාරා වදේත කිංච බිකවේ විඥානං වදේත කියලා මොකද්ද මේ රට්ටු නැත්තම් සාමාන්‍ය පෘථග්ජනයා මේ රූප කියලා කියන්නේ වේදනා කියන්නේ සංඥා කියන්නේ සංකාර කියන්නේ විඥාන කියන්නේ කියලා දැන් මේ කජ්ජනීය සූත්‍රයට අවශ්‍ය කරන්නා වූ නැත්නම් ඒකේ පසුබිමට සාපේක්ෂව අර්ථකථන දෙනවා. රූපේ අපි ඉගෙන ගත්තේ රූපපතිති භික්කවේ රූපං කියලා. ඒක කිපෙන, ඉද්දෙන, ව්‍යාව ආබාධ වලට ලක් වෙන දුක ඇති කරන වෙහෙස ඇති කරන ගතියට රූප කියලා කියනවා. වේදනාවට කිව්වේ වින්දන ගතිය. වේදේති චිබික්කවේ වේදනං කියලා. වින්දනවා කියලා අපි සිංහලෙන් කියන්නේ විඳවනවායි කියලා. ඔයා කරපු දේවල් වලට තමයි ඔය විඳපන්නේ කියලා රට්ටු කියන්නේ. අපි කරපු දෙයක් නෙමෙයි යා කරගත්ත දේවල්. ඒක තමයි විඳවන්නේ කියලා. ඒ විඳවිල්ල තමයි වේදනාව. ඒක සංජානාති කියන සංඥා කියන එක අපි ඉගෙන ගත්තේ පෙරේදත් මතක් කරගත්තේ සංජානාතති සංජානාති इति භික්ඛවේ සංඥා කියලා. හඳුනා ගැනීම. මම මෙහෙමයි මම මේ මේ කට්ටිය අඳුරනවා ආදි වශයෙන් අපි තාරාතිරම් මයින්කොට මේ හඳුනා ගැනීම ඉතාම වැදගත් වෙනවා ඒක සාමාන්‍ය sannivedanaye බොහොම වැදගත් අංශයක් අද අපි යන්න හදන්නේ සංඛාරා කියන පදේ කිංච බික්කවේ සංඛාරා වදේත මහන්නේ මේ සංස්කාර කියලා සිංහල දානක සංස්කාර කියලා කියන්නේ. මොකද pāli වචනය සංඛාරා සංස්කෘත වචනේ සංස්කෘත පදයට එන සංස්කාර කියන පදේ. ඉතින් අපි විශ්ව සිංහලයේ සංඛාර සංස්කාර කියන පද දෙකම පාවිච්චි කරනවා. ඉතින් මේ කියන්නේ මොකද්ද කියලා? සංකතං අபிසංකරෝති इति භික්ඛවේ සංඛාරාති වාචති. කරන ලද අபிසංස්කරණය කරන ලද දේවල් වලට තමයි සංස්කාර කියලා කියන්නේ. එතකොට <clears throat> මේක කිංච සංකතං අபிසංකරෝති මොනවද මේ සකස් කරන්නේ මොනවද මේ අபிසංස්කරණ ප්‍රතිසංස්කරණ කරන්නේ කියලා. රූපං රූපත්තාය සංකතං අபிසංකරෝති. මේ ලෝකයේ තියෙනා වූ විශ්වය කියනා වූ භෞතික විද්‍යාඥා ව්‍යවෘත වෙලා ඉන්නා වූ මේ රූපයන්ගෙන් අපිට රූපත්ය රූප ආර්ථේ පිනිස සකස් කරලා දෙනවා ටිකක්. මේ සකස් කරගත්ත දේවල් විතරමයි සංස්කාර වෙන්නේ. තීනාතාක් රූප නෙවෙයි. මේක තමයි සමහර විට කියන්නේ ඉන්ද්‍රිය ගෝචර රූප පමණයි අපිට දුක් දෙන්නේ. ඒ නිසා ඉන්ද්‍රිය ගෝචර රූප ඉන්ද්‍රිය ගෝචර රූප පමණක් දැන ගැනීමෙන් දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. භවනාවට ලක් කරන්න ඕනේ ඉන්ද්‍රිය ගෝචර රූප පමණයි අතීත රූප අනාගත රූප එහෙම නැත්නම් අපිට මුලිච්ච වෙච්ච නැති රූප කවදාකවත් අපි කරදර විය යුතු නෑ මොකද ඒකෙන් දුකක් දෙන්නෙත් නෑ ඒකෙන් දුකෙන් නිදහස් වෙන්න මාර්ගයකුත් නෑ මේ තියෙන දෙයින් මොකද්ද ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ කොහොමද ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ කොහොමද ඒකේ රූපාර්ථය ඇති වෙන්නේ කියලා බලනකොට සංස්කාර තමයි ඒක මේ ඉස්මතු කර දැක්වීමක් සකස් කර දීමක් අபிසංස්කරණයක් ප්‍රතිසංස්කරණයක් අංග සංස්කරණයක් කරලා තමයි කොටහක් ඉස්මතු කරනවා ඒ ඉස්මතු කරපු එකත් එක්ක තමයි අපි දැඩිසේ ඇලී බැඳීගෙන ඒකත් එක්ක ඒ මතුවෙන චිත්තක්ෂණයම වහ පිහියක් නැතුව අල්ල බදා ගන්න. වහ පිහියක් නැතුව කෙලෙස උපදෝ. ඊට පස්සේ සංස්කාර වලට වෙන්න වැඩි වෙන්න තියෙන වැඩ වෙනවා. ඊට පස්සේ කාදමීම කරනවා ඒක. ඒ ඇලීම බැඳීමත් එක්කම ඒ ඉස්මතු කර ගන්නාලාද කොටස <coughs> ඇලීම බැඳීමත් එක්කම වද දෙන ගතිය බැඳගෙන වද දෙන ගතිය නැත්නම් දවන තවන ගතිය ඇති කරනවා එතකොට විශාල රූප කොටාසයක් අමතක කරලා පුංචි ටිකක් අපි මතු කරගන්නවා සංස්කාර කරගන්නවා මේ මතු කරගත්ත සංස්කාර කොටස අපිට <clears throat> තැවීම් පිළීම් ඇති කරනවා ඒ වගේම වේදනා જાතියක් තියෙනවා ලෝකේ මේ වේදනා තුනෙන් සැප වේදනා දුක් වේදනා කියනවා ඉස්මතු වෙනවා ඒක හොඳට කාටත් දැනෙනවා. ඒ දැනෙනෙවත් එක්කම පුදුම විදියට ඒව අල්ලබදා ගන්න. අල්ලබදාගත්ත ගමන් විඳවන්න පටන් ගන්නවා. විශාල ප්‍රදේශයක් තියෙනවා දුක්ඛම සුඛේ. ඒක අපිට ගෝචර වෙන්නේ නැහැ, සංස්කාර වෙන්නේ නැහැ. ඒක භාවනා කරන ලෝකෙට පමණයි විවෘත වෙනවනේ විවෘත වෙන්නේ. ඒක විවෘත වුණත් භාවනා යෝගාවචරය ඒකට අප්‍රිය කරන ගතියක් තියෙනවා. නීරස කරන ගතියක් තියෙනවා. කම්මැලි කරන ගතියක් තියෙනවා. පාළු කරන ගතියක් තියෙන නිසා ඒක ගන්නෙත් නැහැ. ගන්නේ ආඩම්බරකම් කරන්නේ විඳවන්නේ සැප දුක් දෙක පමණයි. මොකදාකවත් ඒකෙන් නිවන් ලබන්න බෑ. නිවන් ලබන්න අනිවාර්යයෙන්ම අර අදුක්කම සුඛ වේදනාවට ඇවිල්ලා තමයි යන්න තියෙන්නේ. ඒකට එන්නත් කැමති නැහැ. එනකොටම ඒකට නීරස කරලා කම්මැලි කරලා පහත් කරලා පාච්චල් කරලා තුච්ච කරලා තමයි අපි සලකන්නේ. ඒ නිසා මධ්‍ය ප්‍රතිපදා විවෘත වෙන්නේ නැහැ. වේදනාවල සංඥාවලක් තියෙනවා හැඳිනීම් මට්ටමට එන්නේ යම් ප්‍රමාණයකට ඕනම රූපයක් සද්දයක් ගන්ධයක් රසයක් ගොරෝසු වුණාට පස්සේ තමයි ගොරෝසු වෙන්නේ ඉස්සෙල්ලා හඳුනා ගන්න නැති තත්වක ඉඳලයි මේක ගොරෝසු වෙන්නේ ගොරෝසු වුණාට පස්සේ පමණ සංඥා වැඩ කරන්නේ ඊට ඉස්සෙල්ලා තියෙන තත්වේ සංඥා වශයෙන් අපි හඳුනා ගන්නෙත් නැහැ ඒවා සංස්කාර වෙන්නෙත් නැහැ ඉතින් මේ විදිහට රූප රූප රූපාර්ථයේ පිනිස වේදනා වේදනාර්ථයේ පිනිස සංඥා සංඥාර්ථයේ පිනිස තම සංස්කාර පව සංස්කාරාර්ථයේ පිනිස විඥානයේ විඥානාර්ථයේ පිනිස සකස් කර දීම ඉස්මතු කර දීම උලුප්ප දැක්වීම තමයි මේ සංස්කාරයන්ගේ කටයුත්ත සංස්කාර ස්කන්ධය කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන රූප වේදනා සංඥා විඥාන කියන දේවල් වලින් යමක් ඉස්මතු කරලා අපිට මුලිච්ච කරනවා ඒ මුලිච්ච කර දෙයත් එක්කම වහා පිහියක් නැතුව ඒකට බැඳිලා අනික් සියල්ලටම අඳ වෙලා ඒකල්ල බදා ගැනීම නිසා නැත්නම් ඇලීම් ගැටීම නිසා දිගටම පෙළෙනවා. ඒ පෙළෙන දේ අල්ල බදාගෙන ඉන්නේ ඒට උපමා මාර්ගයෙන් තමයි කියන්න වෙන්නේ. මට මතකයි එකපාරක් මතක් කරා ධර්ම සාකච්ඡාවකදී ඔය ගෝනුසෙකුට කොළ පාට රින්න සතා මේකේ හරියට ඉන්න වැස කාලට ගිහිටිනවා. අර විශාල අඬු දෙකක් අරගෙන තමයි වැවිදින්නේ. ඒ අඬුවකටපත් වෙන පහන් වැටියක් දුන්නොත් ඒක පාට අල්ලගන්න. ඒකේ චිටි චිටි ගාඩටපත් වෙනකොට ඌට තේරෙන්නේ ඒක පණ තියෙන සතෙක් වගේ. Tamange අඬුව පිච්චලා යනකම් අර පාන්තිරය අතාරින්නේ නැහැ. දීපු ගමන් අල්ල ගන්නවා. නමුත් පාන්තිරේ නතර වෙන්නේ ඒක පිච්චි පිච්චි පිච්චි පිච්චි හඬුවත් පුච්චගෙන ගියත් අතාරින්නේ නැහැ කියලා. ඒ වගේ තමයි අප ඉදිරියටපත් වෙන ඕනම දෙයක් පුදුම විදිහට අල්ල බදා ගන්න ගතියක්. తත්‍ර తත්‍රා විනන්දිනී කියලා සරුවචන සදාගෙන එතන එතන බැඳෙන ගතියක් තියෙනවා. අපායට ගියොත් අපායට ආස කරනවා. බලු જાතිය පුදුනොත් බලු જાතියට ආස කරනවා. ගොම කුරුමියෙක් වුණොත් ගොම කුරුමින් જાතියට ආස කරනවා. ස්ත්‍රියාවක් වුණොත් ස්ත්‍රී જાතියට ආස කරනවා. පුරුෂ වුණොත් ඒ තමගේ පුරුෂ භාවයට ආස කරනවා. දෙවි කියන්නේ දේව භවයට ආස කරනවා. බ්‍රහ්මයා බ්‍රහ්ම භවයට ආස කරනවා. හැම තැනම කරන්නේ ඒකාකාරව තැබීම තමයි. ඒකාකාරව පිළීම තමයි. ඉතින් අපි මේ උත්සාහ කරන්න හදන්නේ අද දවසේ කොහොමද මේ රූපේ රූපාර්ථයේ පිණිස සංස්කරණය කරන්නේ සංස්කරණය වෙන්නේ සංස්කරණය වීම නිසා අපි මේ වද විඳින්නේ පෙලෙන්නේ තැවෙන්නේ කියන එක. එහෙම නැත්නම් වේදනා වේදනාර්ථයේ පිනිස කොහොමද සකස් වෙන්නේ? මේ සකස් වුණාට පස්සේ අපි කොහොමද ඒ අනුව බෙදාගෙන වළඳන්නේ? ඒ අනුව දුක් විඳින්නේ? ඒ අනුව තැවෙන්නේ කියන එක. සංඥා සංඥාර්ථයේ පිනිස සකස් වෙන්නේ කොහොමද? ඒ සකස් වීම අනුව අපි හඳුනාගත්ත දෙයින් අපි කොහොමද දුක වද හදාගන්නේ? දුක මවා ගන්න. දුක වළඳන්නේ. සංස්කරණේ සංස්කරණ ආර්ථින් ඉන්නේ කොහොමද? අපි කොහොමද ඒවා සංස්කරණය කරමින් කරමින් තමන්ගේ දුක බෙදාගෙන වළඳන්නේ? විඥානේ විඥානාර්ථයටපත් කරගෙන කොහොමද වළඳන්නේ කියලා. ඉතින් මේකෙදී මේ අද ඉන්නේ අපි ස්කන්ධ පංචකයේ හතරවෙනි එකේ ඇත්තටම කියනවා නම් රූප වලට වැඩිය වේදනා ස්කන්ධය ටිකක් සංකීර්ණයි ගැඹුරයි ඊට වැඩිය සංඥා ස්කන්ධය සංකීර්ණයි ඊටත් වැඩිය විඥානාර්ථයේ සංකීර්ණ තමයි. නමුත් මෙන්න මේ විදිහට නිකන් මේක සරල කරලා නැත්තම් අපිට තීරණ භාෂාවෙන් කියන්න පුළුවන්. ඒ මොකද මේ රූපාර්ථය නැත්නම් රූප ධර්මයේ අවබෝධ කිරීමේ භාවනාවට තමයි අපි කායanusasanaව කියන්නේ. ඉති යෝගාවචරය වාඩි වෙලා රූප පමනක් නැත්නම් රූපයාගේ ගොරෝසු තනින් අර නුපුහුණු මනස ඇති යෝගාවචරයක් දැස ගැනීම සඳහා ඇස් දෙක වහගෙන ශබ්ද නොවන විදිහට ගන්ධ රසට හිත නොයොදා හිත ඉඳගෙන ඉන්න ඉරියව්වට පමණක් හිත යොදලා හිතෙන් හිතවිලි හිතන්නේත් නැතුව චේතනා පහල කරන්නේත් නැතුව බලාගෙන ඉන්නකොට ප්‍රකට රූප මතුවෙන්න පටන් ගන්නවා රූපයගේ ප්‍රකට භාවයේ අනුව ඔන්න හිතට වදින්න පටන් අරගන මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. මම ඉඳගෙන ඉන්න ඉරියව්ව සමබර නැහැ. ආයෙන සකස් කරගන්න. ඔන්න සමහර මාස් පිටු තද වෙලා. ඒක බුරුල් කරගන්න. පුරුකන බලාන ඉන්නකොට ඉන්නා බව වැටහි. මේකේ අපි දැන් මේ රූප බලන තින ආසාව, ශබ්ද බලන තින ආසාවක් නැතුව හොඳ සීලේ සීපත් කරලා ටිකක් වෙලා හිටියොත් භාවනා කරලා කළ යුතු ඉති පුරුද්ද මත එතකොට අර ඉන්නා බව තුල හිත තැම්පත් වෙන්න තැම්පත් වෙන්න ඇතුළට නැමෙන්න නැමෙන්න මම දැන් මෙතන කියන එක ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න සමහරට හුස්ම රැල්ල වැටෙනවා එහෙම නැත්නම් පිම්බීම හැකිලින් වැටෙනවා ඉතින් අපි ඒ අනුව මේ ආනාපාන සති භාවනා යෝගාවචරේ මේ අපිම්බීම හැකිලිම කරන යෝගාවචරේ කියලා කියනවා නැත්නම් සක්මන් කරන වෙලාවෙ ඉඳන් ඉතින් මේ වම තියෙනවා දකුණ තියෙනවා කියලා ඒ අත්දැකීම ලබනවා මේ ආස්වාසිය ප්‍රස්වාසිය කියලා කියන්නේ රූප ධර්මයේ උදරේ පිම්බීම හැකිලිම කියලා අපි ගන්න රූප ධර්ම. වම දකුණු වශයෙන් භාවනා කරනකොට වෙන්නේ රූප ධර්ම. ඒකදී අපි දන්නවා මේ හුස්ම දිහා බලාගෙන ඉන්නකොට බාහිරින් ඇති වෙන බාධක ධර්ම නැතුව සතිය යම් ප්‍රමාණයකට එළඹිලා සූර වෙලා දක්ෂ වෙලා ආවොත් එන්නේ එන්නේ එන්නේ හුස්ම සියුම් වෙන්න පටන් ගන්නවා කීකරු වෙන්න පටන් ගන්නවා මේචල් වෙන්න පටන් ගන්නවා ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් තත්යකටපත් වෙනවා අපි එතකොට කියනවා ඒ හුස්මට මූණට මූණ දාලා තියාගෙන ඉන්න පුළුවන් කියලා. විශ්වාසයක් ඇති වෙනවා යෝගාවචරයට මේ හුස්ම දැන් නම් මට ඉස්සරහට ඕනනම් හුස්ම දෙක 10ක් 15ක් වුණත් හොඳට බලාගෙන ඉන්න පුළුවන් වෙනවා කියලා. මේ දැන් පේන හුස්මෙන් ඉස්සරහට පෙරදක්මක් ඇති වෙනවා. ඉස්සරහට මොනවාවත් මට කැඩෙන එකක් නැහැ කියලා. ඒ වගේම තප්පර ගාණක් වුණත් හුස්ම රටේ 10ක් 15ක ඉන්න පුළුවන් වෙයි කියන හිතරමට පෙරදක්මක් වෙන තරමට විශ්වාසයක් වෙනවා. අන්න එතෙන්දි කියනවා අන්නේම හුස්ම පිළිබඳව හොඳ හාද ගතියක්, යාලු ගතියක් පෙරදක්මක් වෙනකොට ඒ හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්න ඇති ඇති කර ඇති කරගත්ත මේ දක්ෂකම් මතින් හුස්ම රැල්ල ඇති වෙන තැන බලන්න කියලා. හුස්මේ මුලට හිත යොදන්නේ කියලා. මේ විදිහට Taman කීකරු කරගත්ත මේචල් කරගත්ත හාද කරගත්ත ආණ්ඩු මට්ටු කරගත්ත සීතල කරගත්ත මූල කර්මස්ථානයේ Taman මේ පාලනයක නතු කරන ධර්මයට මූණට මූල දාලා ගත්තට පස්සේ මේ මුල බලන්න ගන්න කෙනාට මේ පෙන්වන්න හදන්නේ මේක අහසෙන් පාල වුණා නෙවෙයි අහේතුකව මතුණා නෙවෙයි විෂම හේතුක මතුණා නෙවෙයි දෙයයන්ාංශය පහල කරා නෙවෙයි මේක සියුම් තැනක ඉඳලා ගොරෝසු වීම පමණයි වෙලා තියෙන්නේ. තිබිච්ච එක සියුම් දේ ගොරෝසු වීම පමණයි වෙලා තියෙන්නේ. එතකොට හැකිලිම මේ ප්‍රසවාසය දිහා බැලුවත් ප්‍රසවාසයක් එකපාරට ගහින් ගෙඩියක් එන්න වගේ නෙවෙයි යන්නේ. කොස් ගෙඩිය ගුණක් කරන පනාමලක් ඇවිල්ලා පනාමල ටික ටික ටික ටික ලොකු වෙලා එනවා වගේ ඊටාම සියුම් තත්ත්වෙ ඉඳලා ගොරෝසු තත්ත්වෙ යම් තැනකට ගොරෝසු වුණාට පස්සේ තමයි වැටහීම සිද්ධ වෙන්නේ. වේදනාව සිද්ධ වෙන්නේ සංඥාව සිද්ධ වෙන්නේ. විදීමක් හෝ හැඳිනීමක් සිදු වෙන්නේ යම් තැනක් පැනනට පස්සේ. අන්නේ මල පණින තැන මේ ඉර පණින තැන හුඳුට අවදියෙන් හිටියොත් තේරෙනවා ගොරෝසු හිතට මේක අල්ලන්න බෑ. සාංශුද්ධින් හැප්පිට හැක්කියාගෙන netසර දීලා බලන්න හිටියොත් සියුම් දෙයින් මතුවෙන හැටි. සියුම් භාවයෙන් ගොරොස්සෙන්ද මතුවෙන හැටි. මෙන්න මේ විදිහට සතිය දියුණු කරනකොට තීව්‍ර කරනකොට අප්‍රමාද වෙනකොට උනන්දුව උත්සන්න භාවය ඇති වෙනකොට තේරෙනවා ඊගාවට එන හුස්මේ ආස්වාසේ මේ මතුවෙන තැන මීට චිත්තක්ෂණ කලින් දකින්න පුළුවන් ලෑස්තිලා හිටියොත්. එහෙම නැත්නම් සූදානම් වෙලා ගියොත් වෙන විදිහට කියනවා වඩා සතියෙන් බලන්න හිටියොත්. වඩා අප්‍රමාදී වුණොත්. එතකොට පේනවා ඊටත් වැඩිය සියුම් තැනක ඉඳලා මේක පිපිලා ඉන්නේ. ආන්නේ විදිහට මේ රූප ධර්ම රූපාර්ථයේ පිංස නැගී හිටීම හරීම අහමු සිද්ධියක්. හොඳට බලන්න කිව්වොත් පේනවා මේ ආස්වාද ප්‍රසවාස කියන මේ උපේක්ෂක මධ්‍යස්ථ අරමුණේ මතු වෙන හැටි දී අර තිබුණ නෙළුම් කැකුලක් දියෙන් ඉස්මතු වෙන්නා වාගේ. එහෙම නැත්නම් හැන්දෑවට මේ ගොම්මන් වෙලාවට මෙරු පිට වෙන්නා වාගේ. අහස වලා වහගෙන යන වලාකුළු තරම් මෙරු පිට වෙනවා. මොකද වෙලා තියෙන්නේ? ඒ කල්ලි ඒගොල්ලෝ පොළොව යට හිටියා. යම් මට්ටමකට ආවා. සතත් මෝරන්න ඕනේ, වැස්සත් එන්න ඕනේ. ගොම්මන් වෙලාවත් එන්නේ ඒකට ඕම් පිට වෙනවා. ඒ වගේ යතුරුට තිබුණ නෙළුම් කැපුල හිමීට ඉස්සෙනවා. ඒ වගේ තමයි මේ ආශ්වාසයක් පැතුවේ. එතකොට මෙන්න මේ දැනෙන්න පටන් ගන්න මල ඉර මල පණින තැන. ඉර පන්නන තැන. හොඳට බලන්ජොත් වෙනවා. ඊට ඉස්සෙල්ලා ඒක රූපයක් වුණා. නමුත් ඒක අපිට විඳින්න බෑ. ඊට ඉස්සෙල්ලත් ඒක රූප වුණා. ඒක සංඥාවක් හඳුනා ගන්න බෑ. යම් තැනකට වැඩිය ගොරෝසු වෙච්ච ගමන් ඒක රූපේ රූපාර්ථයේ පිණිස හිටිනවා. වේදනා වේදනාර්ථයේ පිණිස හිටිනවා. සංඥා සංඥාර්ථයේ පිණිස හිටිනවා. ඉතින් අපි හිතනවා මේ රූපයේ ලකුණක් කියලා. මේ රූපේ එකම එක තැනකින් මල පැන්නට පස්සේ එලිපත්ත පැන්නට පස්සේ රූපාර්ථයක් වෙනවා. ඒක ඉස්සලා අපිට විඳින්නත් බෑ හඳුනන්නත් බෑ. නමුත් ඇත්තටම මෙතන වෙන්නේ මොකද්ද? සතිය වැඩි වෙන්න වැඩි වෙන්න ඒ හඳුනන ප්‍රනීත සියුම් தত্ত্বය ඊට වැඩිය පල්ලෙහාට දානකොට තේනවා නික රූපේ ලක්ෂණයක් නෙවෙයි සතිය වැඩි වෙන්න වැඩි වෙන්න ඊටාම සියුම් දේවල් නොද ඊයේ නොදැනුණ දේවල් ඉස්සලා නොදැනුණ දේවල් දැන් දකින්න පටන් ගන්නවා. ඒකට වෙනවා මේක අර මතුවෙන හුස්මේ ලකුණකටත් වඩා අපි එක දිහා බලන මේ සතියාදී ඉන්ද්‍රියන්ගේ ප්‍රනීත භාවයේ මත හොඳට ලැහැත්තිලා ගියොත් රූපේ රූපාර්ථයේ පිණිස පිහිටන හැටි. නොදැනෙන දේ දැනෙන මට්ටමට වේදනා වේදනාර්ථයේ පිණිස පිහිටන හැටි. හඳුනා ගන්න බැරි තැනින් හඳුනා ගන්න තැනටපත් වෙන හැටි ඒක අහම්බයක් එතන තියෙනවා. ඊට ඉස්සරත් රූප තියෙනවා නෝ රූපන්නේ කුප්පන්නේ ගැටෙන්නේ නැහැ ආබාධ කරන්නේ නැහැ. වෙහෙස කරන්නේ නැහැ. ඊට ඉස්සලත් වේදනා තියෙනවා විඳවන්න බෑ අපට. විඳින්න බෑ ඒක සැප දුක වශයෙන් ගන්න. ඊට ඉස්සරත් මේ සංඥා කරන්න දෙයක් තියෙන නමුත් හඳුනන්නේ නැහැ අපි. මොකද අපේ ඉඳුරන් ඒ තරම් සංවේදී නැහැ. ඉතින් භාවනා කරලා දිනු වෙනවයි කියලා කියන්නේ අන්නේ විදිහට මේ සතියේ ඊටාම සතියේ සංවේදී තන ඊටාමත්ම සියුම් දෙය අල්ලන්න යන්න යන්න යන්න යන්න මේ රූප තියෙනවා ඒක රුප්පණ තැනට කුප්පණ තැනට ගැටෙන තැනට ව්‍යාබාධ කරන තැනටපත් වීම අපේ ඉඳුරංගේ ප්‍රණීස බව මත තීද්වේ. භාවනා නොකරපු කෙනෙකුට හිත දියුණු කරපු නැති කෙනෙකුට හුස්ම සෑහෙන්න ගොරෝසු වෙන්න ඕනේ අඩු ගානේ ආස්වාද ප්‍රසවාස වැටෙන. සමහරවිට කොහොමනක්වත් වැටෙන්නේ නැහැ කියනවා. එහෙම උනත් කමන්නේ භාවනා කරගෙන ගිහලා යම් වෙලාවක ඒ කියන්නේ බුද්ධානුසතියෙන් හරි කමන්නේ මෛත්‍රියෙන් හරි කමන්නේ හිත කීකරු කළා බැලුවොත් පෙර නොවැටුණු රූප වැටහෙනවා පෙර නොවින්ද ආස්වාස ප්‍රස්වාස විඳ ගන්න පුළුවන් පෙර ඉසර රූපණේ වෙච්ච නැති කොටහ ඉසර කුප්පණේ වෙච්ච නැති කොටහ ඉද්දිච්ච නැති කොටහ ගැටුමක් ඇති උනේ නෑ කියන කොටහ දැන් ගැටෙන්න පටන් ගන්නවා ඒක නිසා මේ රූපේ රූපාර්ථයේ පිණිස ඇති වෙනකොට වේදනා වේදනාර්ථයේ පිණිස නැගී හිටිනකොට සංඥා සංනාර්ථයේ පිණිස නැගී හිටිනකොට අලුතෙන් මොනවක්වත් වෙන්නේ නැහැ. තියෙන දේ ප්‍රකාශයටපත් වීම විතරයි සිද්ධ වෙන්නේ. මෙන්න මේ ප්‍රකාශයටපත් වීම බැලූ බැලමට නොපුහුණු මනසට භාවනා නොකරපු මනසට වැඩිය ගොඩක් ආරම්භක ස්ථානෙට පටන් ගන්න තැනටම ගෙනියන්න පුළුවන් යෝනිසමංස්කාරය වැඩි හිතට හොඳ සතිමත් හිතට හොඳ අවදිමත් හිතට එහෙම නැත්නම් ප්‍රමාදී හිතට ආන්නේම කරගෙන කරගෙන යනකොට තේරෙනවා අපිට මේ රූපයක් රූපයක් වශයෙන් පේන්නේ ඒක යම් ප්‍රමාණයකට ගොරෝසු වුණාට පස්සේ රුප්පණේ වෙන්නේ කුප්ප කිපීම වෙන්නේ ඉද්දන ගතිය එන්නේ ගැටෙන ගතිය එන්නේ ආබාධ කරන ගතිය එන්නේ යම් ප්‍රමාණයකට මතුනට පස්සේ අපේ ඉඳුරන්ට අහු වෙන්නේ ගොරෝසු මට්ටමින් එහාට විතරයි. නමුත් ඉන් යට මෙවුවා නැතුවා නෙවෙයි. අල්ලන්න බෑ. ඉඳුරන්ගේ ප්‍රේමිකභාවය නැති නිසා. දැන් සරුවචන් වහන්සේට මොකද වෙන්නේ? මේ රූප මේ தත්වයටපත් වෙන්න ඉස්සලා ඉඳලම ඒ මල පණින තැන දක්වා ඉර පන්නන තැන දක්වා හොඳට දැක ගන්න පුළුවන් නිසා ඒ රූපයන් ගොරෝසු ටික දැක්කට මම දැක්කා කියලා සර්වඥාන්සි කියන්නේ. ඉතින් පු탁ඥයා කියනවා මම රූප දැක්කා, සද්ද ඇහුවා, ගඳ බැලුවා, රස බැලුවයි කියලා. නමුත් මේ දකින්නේ යන්තම් කුඩුම්බිය විතරයි. යට තියෙන ප්‍රදේශය කවදාකවත් දැකලා නෙවෙයි මේ ওই භෞතික විද්‍යාඥයෝ භෞතික විද්‍යාව ගැන කතා කරන්නේ. රසායන විද්‍යාඥ රසායන විද්‍යාව ගැන කතා කරන්නේ මේකේ මේ પરම්පරාව දැකලා නෙමෙයි මේක හොඳටම ගොරෝසු ලාවට ලේස මාත්‍රයක් දැකලා විතරයි. ජීව විද්‍යාඥයා මේ ජීවීන් ගැන කතා කරන්නේ මුළු මුලැමැදාග දැකලා නෙමෙයි. මේ එකම භූතයක්වත් සරුවචන්සේක පැත්තෙන් බලනකොට දැනගෙන කතා කරන එකක් නෙවෙයි. උන්දල හදපු රොකට් වලින් තමයි අපි හඳට යන්න හදන්නේ. උන්දල හදපු වාහන වලින් තමයි අපි මේ සැප ඉල්ලන්නේ. හුඳලා හදපු සමීකරණ වලින් තමයි අපි සැප ඉල්ලන්නේ. සරුවචන් සමතක් කරනවා මේ අත්තන්ගේ තියෙන්නේ අර්ධ දැනුමක්. මේ අර්ථ දැනුමෙන් හදන දේ කාලයකට සැප එළෙව්වට දීර්ඝ කාලීන වශයෙන් අපි අසරණ වෙනවා අනාථ වෙනවා අපිව කාදමනවා. නමුත් ඒ අලුතෙන් හොයාගත්ත ගමන් ඒගොල්ලෝ ඒවා කියනකොට හරි සිලිලාරයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ මුල්ලේ සංස්කාරයන් මුල්ලේ සංස්කාරය තමයි වැදගත් වෙන්නේ. සංස්කාරය බුදුහාමුදුරටත් එහා. බුදුහාමුදුර කියන සියලු සංස්කාරෝ නැසෙන සුළුයි කියලා අපිට කියන්න වෙන්නේ දැන් සියලු සංස් මේ බුදුහාමුදුර කියන සියලු සංස්කාරෝ නැසෙන සුළුයි දැන් කියන තියෙන සියලු සංස්කාරෝ නැසෙන සුළුයි කියලා. මොකද දැකලා නෙවෙයි මේගොල්ලෝ කතා කරන්නේ දැක්කානම් ඔය තරම්ම පේටන්ට් රෙකෝඩ් කරගෙන මං දැක්කා මේක මං දැකපු දෙය කියලා කියන්නේ. මේ දැක්කට පස්සේ ගුරුත්වාකර්ෂණය මම තමයි හොයාගත්තේ ඒක නිව්ටන්ගේ අත්තට මුත්තට પરම්පරාවට සින්න වෙලා ඉවරයි දැන්. ඊට පස්සේ මේ ක්වොන්ටම් චිරික දැනගත්තේ අයින්ස්ටයින් එයාගේ પરම්පරාවට ඒක සින්න වෙලා ඉවරයි. කොපර්නිකස් දුරීක්ෂ හොයාගත්ත උන්දල પરම්පරාවට ඒක ඉවරයි. උණුසුම හොයාගත්තේ තර්මෝස් ඒකට ප්ලාස් තර්මෝස් ප්ලාස් කඩන එක ඒගොල්ලන්ගේ කොපර්නිකේ ඉවරයි. සර්වඥාන්සේ කියනවා මේ සංස්කාර වෙන්නේ නොතිබිච්ච දෙයක් මතුවෙන එක ඒක කාගවත් අයිතිය පිණිස පිටින දෙයක් නෙවෙයි ලෝකේ හැටි මේ සංස්කාර වෙනකොට ඒක දැකලා ඒක පිළිබඳ අයිතිය කතා කරන්න ගත්තොත් උන් දැටේකින් දුකක් මිසක් සැපක් ඇති වෙන්නේ නිසා මේ දැක්කා දේ නැවත නැවතත් බලලා බලලා බලලා බලලා මේකේ මුලැමැදාග තුනම දකින්නකම් ප්‍රකාශන කරන්න එපා. මම දන්නවා කියලා කියන්න එපා. මොකද එහෙම දැකපු කෙනෙක් මේ බුද්ධ කල්පේ පහළ වුණා ගෞතම සරුවචනාංශය කියලා. උන්වහන්සේ ඒක දැකලා කියලා තියෙනවා. ඒ නිසා මේ පොඩි දේවල් දැනගෙන පොඩි දේවල් දැකගෙන මම දැක්කා මම දන්නවා කියලා කිව්වොත් වෙන්නේ මොකද්ද? එයාගේ තියෙන උම්මත්තක භාවය ප්‍රකට වෙන්නේ. බුදු කෙනෙක් ඉන්න ලෝකෙක අපි සසරණ ලෝකෙක අපි ඉන්නකොට අසරණ ප්‍රකාශ කරන්න යන්න එපා. ඒ නිසා රූපේ රූපාර්ථයේ පිණිස පිහිටන්නේ ඒ මනුස්සගේ තකතිරුකම මත තමයි. වේදනා වේදනාර්ථයේ පිණිස පිහිටන්නේ උන්දගේ තියෙන තකතිරුකම මත තමයි. සංඥා සංඥාර්ථයේ පිණිස පිහිටන්නේ උන්දගේ තියෙන තකතිරුකම මතයි. සංස්කාර සංස්කාරා සංස්කාරාර්ථයට පිහිටන්නේ උන්දගේ තකතිරුකම මතයි. විඥානේ විඥාර්ථාර්ථයේ මත පිහිටන්නේ තකතිරුකම මතයි. නිසා දැන් මේ දකින්නේ තකතිරු මනසකින් අසතියෙන් නැත්නම් සතිය දුර්වලව අප්‍රමාදීව නෙමෙයි ප්‍රමාදීව මේ බව දැනගෙන අපි ඉන්නේ අසතියේ. අපි ඉන්නේ ප්‍රමාදයේ. සරුවචනාංශයේ මේක හොඳටම කෙලවර දැකලා කියනවා මේ දැකපු දේ මීට කලින් මේක මතුවෙන අවස්ථාවට ඉස්සරලා පුළුවන් නම් ලෑස්තිලා ඉඳලා බලාන බලාන ඉන්නකොට කිලෝරක් නැති ගමනකට අපිට දේවල් වල ආරම්භය පේන්න පටන් ගන්නවා. මේ ආරම්භයේ සිත් తලවන සුළුයි. මොකද ඊගාට එන්නේ ඒක ඉස්තර වෙලා ගොරෝසු වෙලා දැඩි වෙන එකයි. නමුත් මේ ආරම්භයේ සහ මැද දැක ගන්න තරමට බුදුබණ අහලා භාවනා කරලා ආස්වාසේ මුලමැද ප්‍රසවාසේ මුලමැද පිම්බීමේ මුලමැද වමේ මුලමැද දකුණේ මුලමැද කේන්තියක් එනකොට ඒකේ මුලමැද ආශාවක් එනකොට ඒකේ මුලමැද බයක් එනකොට ඒකේ මුලමැද දැක්කොත් මේ මිනිස්යාද මැද විතරක් දැකලා කතා කරන අයට වැඩිය ටිකක් යොන්සමංචකාරී සාහිත්‍ය පුද්ගලෙක් බාටපත් වෙනවා. නමුත් බුදුහාමතුරු අදහන සීලක පිළිහිටපු චරුවන් සරණ ගිය කෙනෙක් නම් ඒ මිනිස්යාට හම්බ වෙනවා ඒකට අතිරේක ලාභයක් විදියට යමක් මුලින් ඉඳලා මැදට ගියා නම් මේකේ අගක් කියලා එකක් තියෙනවා. ඒක නිසා හුස්ම පටන් අරගන්න එකේ මුල ඊටාම සියුම පටන් අරගෙන ඒක ගොරෝසු භාවයටපත් වෙන හැටි දැකගත්තා නම් මුලමැද දකපු එකනට හම් වෙන අතිරේක ලාභය තමයි ඒක ගිවිලා යන පැත්ත දකින්න ඕනේ. එතකොට අපි කියනවා මුලමැද අග දැක්කයි කියලා. අපි ඒකට කියනවා සබ්බ කාය පරිසංවේදී අස්ස සිස්සාමිති සික්කති කියලා. මෙන්න මේක දැක්කට පස්සේ මේ මිනිස්සයා සංස්කාරයක මුලමැද අග කියන මූල ලක්ෂණ දැක්කට පස්සේ මේ සංස්කාර අඳුනගෙන මම මාගේ කියා ගත්තොත් ඇවිස්සෙන බවත් මේ හුදු සංස්කාර පමණයි. මේක මමත් නෙවෙයි මගේත් නෙවෙයි ආත්මයත් නෙවෙයි කියලා ඒක අර ඉස්සර කරන විදිහට දකින්නකොටම බඳලා අල්ල ගන්න ගතිය වෙනුවට මේක සංස්කාර කියලා දැක්කොත් සංස්කාර සමතයක් ඇති කරන්න පුළුවන්. හුස්ම දිහා අනුන්ගේ හුස්මක් විදිහට බලන්න පුළුවන්. මුලමඳාක බලන්න පුළුවන්. බලනකොට බලනකොට වෙන්නේ මොකද්ද හුස්ම එන්නේ එන්නේ එන්නේ එන්නේ සංසිඳනවා. ඒ නිසා කායानुපස්සනාවේදී දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති රස්සං වාස දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති කියන්නේ සුවාසය යන්න වගේ දැනෙන විශාල ගොරෝසු හුස්ම ඒකෙදී ඉතින් ආස්වාස කියන කුඩුම්බිය ප්‍රස්වාස කියන කුඩුම්බිය නැත්තම් මුදුනත දැක ගන්න. ඊට පස්සේ රස්සං වාස සන්තෝ රස්සං වාපස්ස සන්තෝ කියන්නේ ඊට වැඩිය හැදීගෙන එන ගොඩ නැගීගෙන හුස්මක් දකිනකොට හුස්මේ ඉන්නේ ඉන්නේ සංසිඳනවා. එතකොට මුලැමැදාග තුනම දකින්නකට කියනවා සබ්බකාය පරිසංවේදී අස්ස සිස්සාමිති සික්කති. දැන් හොඳට හිත හුස්ම කීකරු වෙලා. හොඳට ආණ්ඩු මට්ටු වෙලා. මේචල් වෙලා. ආම්බම් කරගන්න පුළුවන්. ආන්නේ වෙලාවේදී එහේ ඒ ඇති වෙන දේ දැකලා මෙහෙමම සංසිඳෙන්න ඇතිවෙයි. එහෙමම සංසිඳෙන්න ඇරලා ඒකට බය වෙන්නේ නැතුව, හයියෙන් හුස්ම ගන්න නැතුව, නිින්දට වැටෙන්න දෙන්නේ නැතුව, සැක පහල කරන්නේ නැතුව යනවනම් ඒකට කියනවා පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති කියලා. කාය සංස්කාරයන් පස්සම්බනේ කරමින් සංසිද්ධුමින් සංසිද්ධුමින් හික්මෙනවයි කියලා කියන්නේ ඒකට බය වෙන්න එපා. සැක උපදවන්න එපා. නිින්දට වැටලා අපරාධي අවස්ථාව පන්න ගන්න එපා. හුස්ම එහෙම සංසිඳුනේ. එතකොට මේ සංස්කාර සංසිඳෙන්න සංසිඳෙන්න තේරෙනවා මෙතෙක් නොදැක්ක මෙතෙක් නොවින්ද හඳුනාගත්තේ නැති ඊටාම සියුම් හුස්මක් තියෙනවා ඒ හුස්මට පිවිසෙන්න පුළුවන් ඒ හුස්මට එළඹ වාසය කරන්න පුළුවන් වාසය කරනකොට භාවනා නොකරපු කෙනෙක් හෝ ඉස්ලාම ගිය කෙනෙක් කියන්නේ දැන් හුස්ම නැහැ කියලා. හුස්ම නොදෙනී ගියයි කියලා. නමුත් මේ පුද්ගලයා හොඳටම දන්නවා මැරිලා නැහැ. ක්ලාන්ත වෙලා නැහැ. නිින්ද ගිහිල්ලා නැහැ. සීමුර්ජා වෙලා නැහැ. හුස්ම සංඥාව හුස්මෙන් සංඥා නොලැබුණාට හුස්ම විඳ ගන්න බැරි වුණාට ඒව රූප බවට රුප්පන බව කුප්පන බව ගැටෙන බව නැති වුණාට මේකේ තියෙනවා ඊටාම සියුම් ක්‍රමයක්. හරියට සරුවත් එක්කට අයිස් කැටයක් දාපුවාම ඒ අයිස් කැටෙන් 10න් එකක් වතුර මට්ටමින් උඩ හිටිනවා. 10ට 9ක් වතුර යට යනවා. එතකොට අපි ඉස්සෙල්ලා දකපු කොට සානාපානිය අර වතු උඩි වතුරේ උඩනම තුෙච්ච 10න් එක පමණයි. දැන් මේ පුද්ගලයා 10න් දැක්ක වගේ 10 ගුණයක් මේ 9 ගුණයක් වතුර යට ගිලිමින් තියෙන බව හිමීට මීට අත්දකින්න පටන් ගන්නවා. එතකොට ඒ හරිය රූප කියන්න බෑ. මොකද රූපණ ගතිය නෑ තා. කුප්පණ ගතිය නෑ ඒකේ. ඉද්දන ගතිය නෑ ඒකේ. ව්‍යාපාද කරන ගතිය නැහැ ඒකේ. ඒකේ දුක් දෙන ගතිය නැහැ. ඔබේ මේක තමයි කවදා හරි මතුවලා ඉස්මතු වෙලා ප්‍රකාශ වෙලා මේ හුස්මක් බවට පත් වෙන්නේ කියලා අර රූපාර්ථයට පත් වෙච්ච නැති රූපෝල හේ සේයාවක් හේව නැල්ලක් දකින්න. ඒක තමයි විඳින්න බෑ. වේදනා මට්ටමට අවිල නැහැ. එච්චර ගොරෝසු වෙලා නැහැ. හැබැයි මේක තමයි කවදා හරි ගොරෝසු වෙලා විඳින්න පුළුවන් තත්ත්වයටපත් වෙන්නේ කියලා දැනගන්න. මේක මේ රූපාර්ථයටපත් වුණාට පස්සේ විඳින තත්ත්වයටපත් වුණාට පස්සේ ඒක හඳුනා ගන්න කෘත්‍ය සිද්ධ වෙනවා සංඥා පහළ වෙනවා අන්න අර ගැඹුරු සියුම් තත්ත්වෙදී රූප වෙලක් නැහැ තව වේදනා වෙලක් නැහැ තව සංඥා වෙලක් නැහැ නමුත් දැනීමක් තියෙනවා මේක කවදාකවත් විඳපු නැති කෙනෙකුට විස්තර කළ දෙන්න බෑ ඒකට කියන්නේ යමක් තියෙනවනම් ඒක ගැටෙන්න ඕනේ යමක් තියෙනවනම් ඒක විඳින්න ඕනේ යමක් තියෙනවනම් ඒක හඳුනන්න ඕනේ කියලා නමුත් භාවනා කළා අර සියුම් තත්ත්වයට ගිය කෙනාට අඩු ගානේ කායානුපස්සනාලේ මාත්‍රමේදී උනත් දැකලා පෙන්වන්න පුළුවන් රූප වර්ගයක් තියෙනවා ගැටෙන්නේ නැති කිපෙන්නේ නැති විඳවන්නේ නැති වේදනා වර්ගයක් තියෙනවා අහුවෙන්නේ නැති විඳින්න නැතුව වගේ මොනවදෝ දෙයක් තියෙනකොට සංඥා වෙලා නැහැ තව කවදාද සංඥා වෙන්නේ ඉඳී තියෙනවා කියන්නේ මෙන්න මේකදී කියන්න පුළුවන් ඒ වගේ රූපාර්ථයට තාපත් වුණා නැති වගේ තියෙන තාම සියුම් කොටස් විඳ ගන්න බැරි සියුම් විඳන සංඥාතේපත් වෙන සංඥා තාම සංස්කාර වෙලා නැහැ. තාම tire පිටිපස්සේ ඇඳුම් අඳින්මින් ඉන්නේ. තාම නාටකම් පටන් අරන්නේ තාම අර අයිස් කුට්ටිය යට තියෙන්නේ. ආන්න ඕකට ඉන්න බැරි පුදුම කලබල ගතියක් යෝගාවචරයේ තියෙනවා. මොකද මේකේ මම යන්නේ. මේකේ මාන්න කරන්න දෙයක් නැහැ. තණ්හා කරන්න දෙයක් නැහැ, දෘෂ්ටි කරන්න දෙයක් නැහැ. ඒ නිසා ඒක ආපු ගමන් යෝගාවචරය හයියෙන් හුස්ම අරගෙන හරි ඒක රූපණ ගතියටපත් කරගන්න. රූප රූපාර්ථයටපත් කරගන්න. වේදනාවක් නැත්තම් ගිහිලා කමටහන් සූත කරගන්නවා. දැන් මම මොකද කරන්නේ? පුනානපනේ බලන්න කිව්ව ඔබ වහන්සේ දැන් නැහැ. දැන් ඉතින් මට දැන් රැත් ඉන්න බෑ, දවලුත් ඉන්න බෑ. මට ඉක්මනට කමටහන් සූත කරන්න කියනවා. දැන් මේක මේ භාවනා කීවෙනි ඥානෙද කියලා අහනවා. මම ඉන්නේ සෝවන් වෙලාද කියලා. සංඥාවක් ඇති කරන්න කොහොම හරි උත්සාහ කරනවා. මෙන්න මේක තමයි සංස්කරණ කරනවා කියලා කියන්නේ. මේක තමයි සංකත ස්වરૂපය, අபிසංකරණ ස්වરૂපේ. මේක තමයි පෘථග්ජනයාගේ තියෙන අමන ගතිය. පෘථග්ජනයේ තියෙන තකතිරුකම කියන්නේ ඔකට තමයි. අවිද්‍යාව කියන්නේ ඔකට. අන්න ඔතනදී මේ රූපයේ රුප්පණ ගති නැති ස්වභාවයයි මේ වේදනාවේ අදුක්කම සුඛ නැත්තම් විඳ ගන්න බැරි තැනයි සංඥාවේ න සංඥ සංඥී නෝපිය සංඥී න විභූත සංඥී න න අසංඥී කියන මොකද්ද සංඥාවකුත් තියෙනවා. මෙන්න මෙතෙන්දි කලබල නොවී ඉන්නවට තමයි කියන්නේ පස්සම් බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්ඛති කියලා පදයක් තියෙනවා. හික්මෙනමයි කියලා. මෙන්න මේකට කලබල කරන්න තු හිටියානම් මෙන්න මේක සංස්කරණය නොකර ඇඟිලි නොගහ මේක මෙහෙමම ලක්ෂ කෝටි වාරයක් දැක්කොත් පෙනෙයි අපි දන්නේ ලෝකේ තියෙන හරියෙන් 10න් 1යි 10ට 9ක් අපේ ඉදurangට ගොදුරු වෙන්නේ නැහැ. ඒක කොහොමඩක් අතින් බණකදී සද්ධාවෙන් කියලා දෙනවා මිසක්කා. වීරයවන්තයා වීරියෙන් දකිනවා මිසක්කා පොතක ලිව්වට කවදාකවත් පිළිගන්නේ නැහැ. හැබැයි එහෙම කියන්න නරකයි. මේ මෑතක ඉඳලා භෞතික විද්‍යාඥයා කියන්න පටන් අරගත්තා රූපේ ප්‍රකාශිත ලෝකයේ කියන රූප වලින් ප්‍රකාශිත ප්‍රදේශයේ 104යි ඉතුරු 126ක්ම ඩාර්ක් මැටර් කියලා. ඒක කිසිම ලෝකයේ තියෙන යන්ත්‍රයකට අහු වෙන්නේ කැමරාවකට අහු වෙන්නේත් නැහැ පටිගත කරන යන්ත්‍රයකට අහු වෙන්නේත් නැහැ මේ ශබ්ද එහෙම නැත්නම් රස බලන දෙයකට අහු වෙන්නේ නැත්නම් ස්පර්ශ කරන දෙයකටත් අහු වෙන්නේ නැහැ. නෑ කියන්න බෑ කියලා. ඒත් භෞතික විද්‍යාචාරයට පුළුවන් උනේ මූල ධර්ම වශයෙන් හෝ 130යි කතා කරන්න. 104ක් ප්‍රකාශිතයි වගේ දිගපල්ලන මනින්න පුළුවන් ගුරුත්වාකර්ෂණයක් කියලා එකක් තියෙනවා. ඒ වගේ තියෙනවා බුදුහාමුදුරුවෝ සප්පටිගයි සනාරම්මනයි. ඒක අරමුණු කරනවා ස්පර්ශයක් ඇති කරනවා. ලෝකේ තියෙන දේවල් වලින් 104ක් සප්පටික සමාන සමාරම්භයි. සනාරම්භයි. අනිත් ඒවා අප්පටිකයි අනාරම්භයි. ඉතින් අප්පටික අනාරම්මන දේවල් කවදාකවත් භෞතික විද්‍යාවට ගොදුරු වෙන්නේ හැබැයි ඒ උන්නාන්සෙටම තමයි තේ කියන්න සිද්ධ වෙන්නේ ලෝකයේ තියෙන හැටින් අපිට 104යි පේන්නේ 100ට කටිය දැන් කියනවා 126ක් ඩාර්ක් මැටර් කියලා වචනයක් අල්ලගෙන තියෙනවා ඒක යන්ත්‍ර වලට අහු වෙන්නේ. ඊටු 170 මොකද කියන්නේ? ඒකට ඩාර්ක් එනර්ජි කියලා දාගෙන කියනවා. හරිටත් වැඩිය ප්‍රාථමික தත්ත්වයේ තියෙන රූපණ தත්ත්වයටපත් වෙලා නැහැ. රූපත්තාය වෙනස සංස්කරණය වෙලා නැහැ. වේදනත්තාය වෙනස වේදනම් වේදනත්තාය වෙනස සංස්කරණය වෙලා නැහැ. සංඥා සංඥාත්තාය වෙනස හඳුනා ගන්න බෑ. මේක මේ භෞතික විද්‍යාඥයා මේ විදිහට යන්ත්‍රයෙන් කියපු කියන අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මොකද මේක තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරේ රූප જાතියක් තියෙනවා රූපත්තාය පිණිස තාම ඉස්මතු වෙච්චි නැති සියුම් රූප කියලා අපි මේවට කියනවා සූක්ෂම රූප කියලා වේදනාව වගේක් තියෙනවා විඳින්න බැරි අපි ඒකට කියනවා අදුක්කම සුඛය කියලා. සංඥා වගේක් තියෙනවා අපිට හඳුනන්න බෑ. ඒ රාත්නා පස්සේ තියෙන එක හොඳට පකට විචාර පස්සේ කියන එක තමයි ඔය නසඤ්ඤ සංඤී නෝපිය සංඤී නවිසඤ්ඤී මේ නවිභූත සංඤී කියලා කියන්නේ සංඥාවක් තියෙනවා පණ තියෙන බව දන්නවා ඉන්න බව දන්නවා හැබැයි මේක ඇහෙන්ද දකින්නේ කනෙන් අහලාද කියන්නේ නාසයෙන්ද දිවෙන්ද කයෙන්ද බෑ. ඒ නිසා බටහිර කට්ටිය මේකට කියනවා whole body experience කියලා ඉන්න බව දන්නවා. ඒ සංඥාවට නම දාන්න බෑ. ඒක කිසිම භාෂාවට නගන්නත් බෑ, වචන නගන්නත් බෑ. භාවනා කරන අතර කිය හැකියි. මොකද ඒගොල්ලෝ දන්නවා මේ මොකද්ද කියන්නේ කියලා. ඔබ භාවනා නොකරන මිත්‍යා දෘෂ්ටිකෙක් කියනවා ඕ භාවනා කරනවා කියලා කියන්නේ গুপ্ত ධර්ම. උක තියෙනවනම් හැප්පෙන්න එපාය. අපිටත් පේන්න එපාය කියලා තර්ක කරනවා. ඉතින් මෙතන භාවනා කරන කෙනෙකුට පවා මේ රූපාර්ථයේ පිස නොගියා වූ රූප කොටසක් කියනවා නැත්නම් පට ව්‍යාපෝතේජ නැති උනට අවකාශය කියලා එකක් තියෙනවා ඒක ස්පර්ශ වෙන්නේ නැහැ කියන එක පිළිගන්න කැමති නැති නිසා ආශස් ප්‍රසාසී තියෙන පටවි ආකාශ ධාතු අහුවෙනකොට යෝගාචර හයියෙන් හුස්ම ගන්න තරමට අපි අර ආස්තික ප්‍රඥප්තියට පටවියාපු තේජ වලට ආශා කරන මොකද ඒක අල්ලපදා ගන්න පුළුවන් මගේ කියා ගන්න පුළුවන් මම කියා ගන්න පුළුවන්. නමුත් සර්වඥාන්සේ මතක් කරනවා ඒ ගොරෝසු පට වියාපෝ තේජෝ හරහ කවදා හරි භාවනාව යන්න ඕන අවකාශෙට. එතකොට දන්නවා රූපයක්ම තමයි නමුත් නාස්තික ප්‍රඥප්තියක් තියෙන එක. ඒ වගේම සැප දුක දෙක හරහා අදුක්කම සුඛයට යන්න ඕන එක විඳවන්න බෑ. හැබැයි නෑ කියන්න බෑ. ඒ විතරක් නෙමෙයි දවසේ වැඩි හරියක් ඉන්නෙත් ඒකේ. නමුත් අර සැපට ඇති ආශාව නිසා කෑදරකම නිසා සැපපන්ත එලවන්න එලවන්න ලැබෙන දුක. එතකොට අර අදුක්කම සුඛයට පයින් ගන්න. අදුක්කම සුඛේ අඳුරන්නේ නැහැ. ඒක විඳවන්න බැරි හින්දා. අදුක්කම සුඛේ ඇවිල්ලා මෙන්න මං ආවා කියලා පෙන්වන්න නැති නිසා ප්‍රකාශ නොවෙන නිසා අපි නොසලකා හිටිනවා. ඒ නිසා සැබෙහිවීමේ තකතිරුකමෙන් දුක් වරදවනවා. ඊට පස්සේ සංඥා જાතියක් තියෙනවා නම් කරන්න බැරි නිසා අපිව පැත්තකට දානවා. නමුත් මේ අවකාශ ධාතුව තුල තමයි මධ්‍ය ප්‍රතිපදා වැටලා තියෙන්නේ. අදුක්කම සුඛේ අරහයි මධ්‍ය ප්‍රතිපදා වැටලා තියෙන්නේ. ඒ සංඥා නොවන තන හරහයි භාවනාවේ විපස්සනා ඥාන දිගුණ වෙන්නේ. මේකට කියනවා සංස්කරණ වෙලා නැති తত্ত্বය කියලා තමයි. මේ වගේ කවදාකවත් දුකක් එන්නේ ඉන තා දුක්ඛින සංස්කාරය නිසා දරුවත්ංශයේ ශ්‍රීමුක දේශනා කියනවා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා කවුද එතකොට මේ හුස්ම නැතිව තියේදී ආයාසයෙන් හුස්ම අරගෙන රූපේ රූපත්ථය පිණිස හදාගෙන සංස්කරණය කරගෙන කවුද විඳවන්නේ? තක්ක තීරුකම තමයි. ඒ නිසා අවිජ්ජාවච්ඡ සංඛාරා කියලා කියනවා. අවිද්‍යාව ඇති කෙනාට කවදාකවත් අවකාශ ධාතුර ගියාම ඉන්න බෑ. උඩ දානවා කලබල වෙනවා, පාළුයි කියනවා, තනි වෙනවා, ඒකාකාරීකමටපත් වෙනවා, දමල ගහලා යනවා, භාවනා පිස්සු හැදෙනවායි කියනවා. නානා ප්‍රදේවල් කියලා ආයර හැප්පෙන දණ්ඩ ගෙනියනවා. මේ අවිද්‍යාවේ නිසා සංස්කරණය කරන කුප්පන අපි කියන්නේ සිංහලෙන් කියන්නේ ඇඟිලි ගහන ගතිය. දෙයක් දැකලා කර්මනේ ඉන්න බැරිකම. ඊට පස්සේ වේදනා දෙක අපි කියන සැප දුක දෙක නැතන ආපුවාම හරි පාළුයි. හරි කම්මැලි. වන්දනාව වන්දනාව යන්තම් අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ කියලා අල්ලපගෙද දැනත් එක කියලා වන්දනා ගමනක් හරි දාගන්න. මොකද නිකන් ඉනකොට පාළුයි. එහෙම නැත්නම් නව කතා පොතක් ගෙනලා තියාගෙන පාළුවට කියවනවා. එහෙනම් රේඩියෝ එක දාගෙන සින්දු අහනවා. එහෙනම් ටෙලිවිෂන් එක දාගෙන ඒක බලන මොකද මොනවාක්වත් නැති වෙනකොට පාළුයි. හැබැයි අරක බැලුවට පස්සේ කියනවා මේ ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙනව හරිය නෑ ඒක අසභ්‍ය දේවල් තියෙනවා එහෙම නැත්නම් ඒක නරක දේවල් තියෙනවා කියලා ඒකත් එක්ක ගැටෙනවා කියපු පොතේ ව්‍යාකරණ වැරදි කියනවා අකුරු පුංචි කියනවා ලොකුයි කියනවා පිට කවරේ හොඳ නෑ කියලා කියනවා මේක සිංහල පරිවර්තනය කරලා තියෙනවා හොඳ නෑ කියලා නානා ප්‍රදේවල් අර කුණු කන්දලේ දාගෙන ගැටෙනවා එහෙම නැත්නම් රේඩියෝ එක ඇහුවනම් මේක මේ මිනිසුන් මේ සංධ්‍යාසෙවි උදේට දාලා දෙන්න බැරිද කියලා ඌව තමයි අපේ වැඩ සංධ්‍යාසෙවි හොඳයි මේක උදේටත් දාගත්තා නම් නැත්නම් ශෝක දිනේ සුමානයක්ම පවත්වන්න බැරිද කියලා. අර පාළුවේ ඉන්නකොට ඉන්න බෑ. ඒකලියල ඒ විනෝඩ මොකාකාරී සංස්කරණයක් අරගෙන ඒකේ තියෙන අඩුපාඩුකම් කතා කතා කරනවා. මේකට තමයි තකතිරුකම් කියන්නේ. මේ තමයි අවිජ්ජා පත්‍ය සංඛාර කියලා කියන්නේ සංස්කරණය වෙන්නේ අපිට මේ සංස්කාර නැති තැන ඇති වෙන කම්මැලිකම පාලුකම අසරණකම තනිගතිය නිසා යම් කෙනෙක් කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක ගැන කල්පනා කරලා මෙන්න මේ ගැටෙන, හැපෙන, පටවියාපෝතේජවල තියෙන අතරමැද හිස්තන වෙන අවකාශ ධාතුර ගියාට පස්සේ මේක මධ්‍යම ප්‍රතිපදාවයි අනේ ඒතං සන්තං ඒතං පනීතං යදිතං සබ්බ සංඛාර සමතෝ කියලා අර අවකාශයේට අගය කරන්න පටන් අරගත්තා නම් ඒ මනුස්සයට නිවන කියන්නේ මොකද්ද කියලා අවබෝධ කරගන්න අමාරුවක් නැහැ. ඒ වගේම සැප දුක් වේදනාවල තියෙන ඉද්දන කුප්පණ ගතිය වෙනුවට අදුක්කම සුඛේ වේදනාව එනකොට ඒක මධ්‍යම ප්‍රතිපදාව කියලා අගය කරන මිනිස්සයාට නිවෙනේ තියෙන අවේදිත සුඛය කියන එක අවබෝධ කරගන්න එච්චර අමාරු නෑ. මම කියන්නේ මේක මේ මේ වචනට දාන්න පුළුවන්. එහෙම නැත්නම් ලේසි කරන්න හදනව නෙවෙයි. මේ අපි සැප දුකට තියෙන කෑදරකම නිසායි අපට අවේදිතය ගැන කතා කරනකොට භාෂාවට ගැලපෙන්නේ නෑ කියලා කියන්නේ. ඒ වගේම අසඤ්ඤ සංඤ්ඤා ආදී වශයෙන් මේ සංඥාවල් තොර මම නැහැ. වෙලා වැටෙන්නේ ඉන්න තැනක් දැනෙන්නේ කාලේ සහ දේශේ වැටෙන්නේ නැත්නම් ගියාට පස්සේ මේ තමයි නිවන් මාර්ගය කියලා දැනගෙන. තව අනේ මට ටික වේලාවක් මේක ඉඳ ලැබේවා කියලා. මේ සංඛාර නැති තැන. ඒක සරුවත්යන්සේ සඳහන් කරන්නේ එහෙම තැනක් එනකොට කාට හරි ඕන මෙනෙහි කරන්න. ඒතං සන්තං ඒතං පණිදං යදිදං සබ්බ සංඛාර සමතෝ. සබූපදි පටිනිසග්ගෝ. තණ්හක්කය නිරෝධෝ නිබ්බාණං කියලා මේ තමයි නිවන් මාර්ගය කියලා තේරුම් ගන්න කියනවා. හිතන්න භාවනා කරන කෙනෙකුට මෙතෙන්ට කමටහන් කොච්චර සුද්ධ කරන්න වෙයිද කියලා මෙතෙන්ට එන්න. නැත්තම් භාවනා කළා කොච්චරක් මේ දේ තමයි බුදුහාමුදුරුවෝ තනියම හොයාගත්ත දේ කියලා හිතාගන්න. අපිට මෙච්චර කියලා දීලා තියෙද්දි අපි අර පට ව්‍යාපෝතේ ජොන නැති වෙනකොට කලකොල කරනවා. හයියෙන් හුස්ම ගන්න. එහෙම නැත්තම් සැක පහල කරනවා. එතන මොනවාක්වත් නැහැ කියලා බුදිය ගන්න. වේදනාවල අධික්‍රම සුඛයට එනකොට පාළුයි තනි කියලා නැගිටලා යනවා. සංඥාවලත් එමය සංස්කාර කරන එකත් එමය. මෙන්න මේ නිසා සරුවච්චන් වහන්සේ කොච්චර වෙහෙසක් ගත්තද තමන් වහන්සේ හොයාගන්නලද මේ දේ කාටට කියලා දෙන්න. නමුත් ඒ සඳහා සරුවච්චන්ස සංස්කාරම පීඨ කරන්න සිද්ධ වුණා. උන්වහන්සේ නිසා කිව්වා ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ සංස්කාරයක්මයි කියන. දරුවචනාංශයෙන් සකස් කරන ලද්දක් කියන. සංකතයක්. අභිසංස්කරණය. හැබැයි මේක තමයි සංස්කාරල අදුම තුනීම සංස්කාරේ විසංඛාරගත කරන්නයි මේක හදලා තියෙන්නේ. ඔය ආර්ය අෂ්ටාංග මාර්ගයේ දිගහැරලා පතුරු ගහලා බලන කිසිම දැනක පූජාවක්වත් පින්කමක්වත් මොනක හඳහානක්වත් තියනවද කියලා මොනවත් නැහැ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. තන්නේ ක්‍රම මානසික වැඩපිළිවෙලක් තියෙනවා. නමුත් අපිට එතෙන්ට යන්න ගියාම කියන අපෝ ඊව හරි බරපතල ඊව ගැඹුරුයි අපිට ඒව කරන්න බෑ. ඒක මෛත්‍රී බුදුහාමුදුරුවෝ පස්සේ මේට සීළු දිනාට මේකවර දේශනා කරන ධර්ම මණ්ඩපයේදී වාඩි වෙලා බණ කියනකොට සාදු කියලා නිවන් දකින්න ඒකට කැමති වෙනවා. ඊට ඉස්සෙල්ලා මේ මොන්ටිසෝරි වැඩියක් අපි කරන්න කියලා ලෑස්ති වෙනවා. නමුත් භාවනා කරන පිරිසෙන් හිත 40කට 45කට වැඩි පිරිසක් බොහෝ එක දවස් හතක් ඇතුළත පෙන්ලා දෙන්න පුළුවන් ආනාපාන භාවනා කරන මේ සියුම් වෙන තැනටපත් වෙනවා කියන එක. සැප දුක් දෙක නැති තැන අදුක්කම සුඛ වේදනාව කියන එක කාමරාග අනුස පටිඝානුස දෙක නැතිව මැදි වෙන දේ එතන අවිජ්ජානුසයයි තියෙන්නේ මේක මේ අවිද්‍යාව වශයෙන් දැනගෙන මට මේ පාළු උනත් කම නැහැ මෙතන කෙලස් නැහැ. මෙතන කාය දුච්චත්‍ය පචී දුච්චත්‍ය නැහැ කියලා ඉන්න හිත හදාගත්තොත් හදාගන්න පුළුවන් වුණොත් ඒක කරන්නේ එච්චර කල් භාවනා කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ මට මොනවා වුණාද කියලා දන්නේ නැති තැනට යනකොට පිස්සු හැදෙන්න හැදෙනවක්වත් මේක අංශභාගයක්වත් එහෙම නැත්නම් මේ මේ පාකින්සන්වත් නෙවෙයි මේ භාවනාවේ සංඥාව පිළිබඳ ගෙවන් කිරීමක් කියලා දැනගෙන එතෙන්ට යන්න එච්චර යන්න ඕනේ නැති නිසායි සරුවත් සංහාංශී සතිපට්ඨාන සූත්‍රය අන්තිමට සඳහන් කරන මහණෙනි මේ දේ හරියට දන්නවා නම් උපරිමයේ අවුරුදු 7යි කරන්න ඕනේ අවුරුදු 7ක් යනකොට සෝපදිශේෂ නිර්වාණ ධාතුව හෝ කෙලෙස් ඉතුරුනොත් අනාගාමී වෙනවා කියලා. ඊට පස්සේ කියනවා මහන්නේ එච්චරම තකවන්න දෙයක් නැහැ. කවුරුදු හයමුත් කරතයි. පහෙමුත් කරතයි. හතරෙමුත් කරතයි. තුනෙමුත් කරතයි. දෙකෙමුත් කරතයි. එකෙමුත් කරතයි. මාස හයමුත් කරන්න පුළුවන්. මාස පහෙමුත් පුළුවන්. මාසෙමුත් පුළුවන්. අර්ධ මාසෙමුත් පුළුවන්. සතියෙමුත් පුළුවන්. මේක ප්‍රතික්ෂේප කරන එකයි වෙලා තියෙන්නේ. භාවනාව හරියාගෙන එනකොට ඒකට අකුල් හෙලන එක තමයි කරන්නේ. හැබැයි ඒ වැඩේ කෙලෙසයක් නෙවෙයි. ඒක මේ අවිද්‍යාවේ හැටි. එහෙම නැතු අපි හිතලා කරන දෙයක් නෙවෙයි. මේ බණ කියන්නේ මේ ධර්ම සාකච්ඡා කරන්නේ මේ භාවනා කරවන්නේ අනේ මේ පෑදිගියට බොරදිය දාගන්න එපා. අනාකූල ප්‍රවාහය ආකූල කරන්න එපා. ප්‍රතින කවියක් අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා. පෑදිදියට බොරදියෙක් වෙන්න එපා කියලා මෙන්න මේක යෝගාවචරය තේරුම් ගත්ත දවසේ ඒ මනුෂයා නිවනට නොගියා. මේ අනිර්වචනීය නිවනේ තියෙන දේ රූපාකාරයෙන් අපිට දැක ගන්න පුළුවන්. වේදනාකාරයෙන් අපිට දැන ගන්න පුළුවන්. තර්කෙට සංඥාකාරයෙන් දැන ගන්න පුළුවන්. සංස්කාරාකාරයෙන් දැන ගන්න පුළුවන්. නමුත් මේ මේ මේ සූත්‍රයේ තියෙනවා සංඥා විඤ්ඤා සංඛාරා සංඛාරත්තාය සංකරෝති අபிසංකරෝති කිය. හරි අමාරු තේරුම් අරගන්න මේ දේවල් සංස්කරණය කිරීමම සංස්කරණය වෙනවයි කියන්නේ. ඒක නිසා මම හිතුවා මේ අද ධර්ම දේශනාවේදී මේ සාමාන්‍ය තුරුසු ටිකක් දීලා අපි කොහොමද මේ සංස්කාර සංස්කරණය පිණිස සංකර මේ සංකතං අபிසංකර්ප කරන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් පුළුවන් ප්‍රමාණයෙන් කිට්ටු කරන්න. අපි එදා ඊයේ අරගත්ත මේ දර්ශනයක් අපි සක්මන් කරගෙන කෙලවරට ගියාට පස්සේ වම දකුණු තිබුණ හිත රූපෙට කැඩෙනවා බලන්නේක් බවටපත් වෙන අවස්ථාවක්. එහෙම නැත්නම් සද්දයක් අහන්නෙක් බවටපත් වෙන අවස්ථාවක්. එහෙම නැත්නම් හුලං වැදිලා ඇඟට විඳින්නෙක් බවටපත් වෙන අවස්ථාවක්. නැත්නම් කල්පනා කරන බලන්නෙක් බවටපත් වෙන අවස්ථාවක් තියෙනවා. අපි ඒ කියන අරමුණ ඉරියාපත සංදීයේදී අරමුණ කැරෙන වෙලාව කියලාකම. පිට පිට යන වෙලාවක් කියලාකම. ඉතින් අන්නේ වෙලාවට කිට්ටු කරන යෝගාවචර තාම සතිය එච්චර නැහැ. සංස්කරණේ සංස්කරණත් ආය වීම පිළිබඳ හැඟීමක් නැහැ, දන්නේ නැහැ. ඉතින් ඒ අර කම්මැලිකම යන්නේ දැන් වම තියෙනවා දකුණ තියෙනවා වම තියෙනවා දකුණ තියෙනවා ඕක ඉතින් කොහිලා කවද නිවන් දකින්නද කියලා අර ඒදී මම කැනඩාවේදී භාවනා කරනකොට වම දකුණ භාවනාව හොඳයි කියලා සක්මන හොඳයි කියලා කිව්වට පස්සේ තව හාමුදුර කෙනෙක් කියලා තිබුණා ඔය විදියට වම දකුණ කියලා මෙනෙහි කරලා නිවන් දකින්න පුළුවන් නම් ආමීකේ ඉන්න කට්ටිය මේ වෙනකොට නිවන් දැකලා තියෙන්න ඕනේ කියලා. දැන් හැමදාම වම දකුණ කියලා කරනවනේ. එහෙමත් අභියෝග කරනවා. ඇත්ත වටිනවා එහෙම කියන්න වටිනවා ඒකට. ඉතින් ඒ වගේ එහෙම කෙනෙක් කියලා හිතමු ඔන්න හන්දියට ගියාට පස්සේ හැරෙන්න පිට වෙනකොට එයාගේ අර වම දකුණේ තියෙන කම්මැලිකමේ කොච්චර බරපතලකමක් තියෙනවද කියනවනම් හිත හැඟුම් උදාහරින්න ඔන්න මෙන්න ඉන්නේ එන රූපේ අල්ල ගන්න හදනවා එන සද්දේ අල්ල ගන්න හදනවා එන පහස අල්ල ගන්න හදනවා ගන්ධ රස මොනවා හරි අල්ලා ගැනීම සඳහා හිත නිකන් හොරා එන්න ඉස්සලා කේල් පැන වැටපනින්න හදනවා වගේ තියෙනවා අන්න එහෙම තියෙන වෙලාවේදී ඇහත් රූපයක් හදාගෙන චක්කු විඥානය විඥානයේ අවධානය එතෙන්ද ගන්න එයා ඒ ආයතනේ බරපතල විදිහට ක්‍රියාත්මක කන කන නොමාගෙන එන සද්දයකට හිත යොදලා අර විඥානයේ සෝත විඥානයක් කරගන්න අවස්ථාවක් කරගන්න එයා ඇහත් එක්ක රණ්ඩුවක් කරනවා උරුට්ටුවක් කලනවා ඊළඟට නාසය ඊට වැඩිය පරදින සකනක් ගෙනියනවා එන ගඳක් ඉස්මතු කරගෙන ප්‍රකට ගඳක් ඉස්මතු කරගෙන හිත ඇහැට නොගිහින් කනට නොගිහින් මගේ ළඟට ගෙන්න ගන්න උත්සාහ කරනවා. ඊගාට දිව ජීවිත ඇත්තට මේ වෙලාව ජීවය සක්මන් කරනකොට චොක්ලට් එකක් කටේ දැම්මේ නැත්නම් චුයින්ගම් හැප්පුවේ නැත්නම් බුලත් ඉර හැප්පුවේ නැත්නම් දිවේ තියෙන එකක් කෙල රහේනේ. ඔකෙච්ච රසක් නැහැ. ඒකක් පරදින සටනක් කරන්නේ ඒකට අවධානය ගන්න උත්සාහ කරනවා. කකුලේ තමයි ඇත්තටම වමේ දකුණ තිබුණේ නමුත් ඒක ඉපා වෙලා දැන් තියෙන්නේ. මොකද ඒකාකාරී නිසා හුලං වදින එක හරි කමන්නේ, හරම ඇතුල් වෙන එක හරි කමන්නේ, සිවුර වදින එක හරි කමන්නේ, ගවුම හැප්පෙන එක හරි කමන්නේ, දකුණේ කාචුවටි විචිත්‍රයි. ඒකට යන්න හදනවා. එහෙම නැත්නම් මේ වෙලාවේ බබා බල ආයම්ම බලාගෙන ඉන්නවද දන්නේ නැහැ හරකුණ්ඩ තනකොළ කපල දාලා තියෙනවද දන්නේ කියලා ඔන්න කල්පනාවට වැටෙනවා මේ විදිහට බලනකොට අපේ මේ ඉඳුරන්ඩ හම්බෙන සියලුම தත්ත්වයන් දැනගැනීමේ ශක්තිය විඥාණයට නැහැ. ශක්තිය ඉන්ද්‍රයන් තොරතුරු ප්‍රවාහයක් වෙනවා. විඥාණයට එකක් තෝරන්න වෙනවා. රූප බැලුවොත් ඉතුරු පහ වහන්න වෙනවා. ශබ්ද ඇහුවොත් රූප ගන්ධ රස ස්පර්ශ හිතවිලි වලකට වලක්වන්න වෙනවා. ගන්ධ බැලුවොත් ඉතුරු පහ වහෙනවා. ඒක නිසා දැන් මෙතන මේ හයක් ඉදිරිපත් වෙලා තියේදී කොයි කිනාද ගන්නවා කියලා කියන්නේ තේරීමක් නෙවෙයි. මේ තේරීම නොකර බෑ. අනිවාර්යයි. එතකොට එකක් තෝරනවා කියලා කියන්නේ පහක් වහනවා. ඊට පස්සේ තෝරාගත්ත දෙයට අපි කොච්චර බැඳෙනවද කියනවනම් අර පහක් වහපු බව දන්නේ නැතුව අර තෝරාගත්ත දේ පිළිබඳව විශාල විශාරදකම් ගැන කතා කරනවා. ඒක එක්ක ආසර කරනවා, ඒක ගැටෙනවා, මොකක් හරි කරනවා, ඊතන ලෝකයක්ම හදාගන්නවා. මෙන්න මේ විදිහට හයක විකල්ප වලින් එකක් තෝරන එකට කියනවා සංස්කරණය කියලා. දී ඇති විශාල පරාසයකින් එකක් තෝරන්නේ අපි ගినాපු ජම්ම ගතිය හැටියට. අපේ තියෙන රුචි අරුචිකම් වල හැටියට. අපේ හැදියාව හැටියට. ඒක එතෙන්ද එනකම්ම දන්නේ නැහැ කවකද තෝරන්නේ කියලා. ඒක සම්පූර්ණ න්‍යාය පත්‍රිකෙන් තොරව සිද්ධ වෙන්නේ. ඒක සිද්ධ වෙනවා. සිද්ධ වෙන්නේ අපි මෙතෙක් ගినాපු සංඥාවල හැටියට තමයි. අපේ රුචි අරුචිකම් වල හැටියට, පෞරුෂත්වයේ හැටියට, හැදියාවේ හැටියට. ඔන්න ඒ නිසා එකක් තෝරන කියන්නේ පහක් අහක දාන එකක්. මේක විශාල හානියක් සිද්ධ වෙනවා. අපි තොරතුරු රාශියකට අහිමිකාරයක් වෙනවා එකක් තොර නිසා. දැන් අපි හිතමු මේ වෙනුවට සංකරං සංකතං අபிසංකතෝ සරෝති කියන විදිහට නැත්නම් රූපං රූපත්තාය සංකරෝති අபிසංකරෝති වේදනා වේදනත්ථය අபிසංකරෝති සංකතං අபிසංකරෝති සංඥා සංයත්ථය සංකතං අபிසංකරෝති කියන එක දැනගෙන ගිය යෝගාවචර කියලා. ඒ යෝගාවචර දන්නා මම මේ වෙලාවේ කළ යුත්තේ වම දකුණේ ඉන්න එක. ඒක උත්සාහයකුත් කරනවා. හැබැයි ඒ යෝගාවචර උනා දන්නේ නැහැ. ඒක ඒ වෙනකොට එපා වෙලා තියෙනවා. ඒක පිළිබඳව එපා වායයට හොදි බෙදෙන ආකල්පෙතියි. ඒ වෙනුවට රූපයකට, සද්දයකට, ගන්ධයකට, සතකට පණින්න හදන හිත ඒකචර දන්න නිසා හන්දියට යනකොට බොහොමත්ම සතියින් ඉන්නකොට ඕන දැන් රූපයක් දැක්කා. දකින්නකොට මේ දැකපු රූපේ කහ නිල් රතු වශයෙන් හෝ එහෙම නැත්නම් දිග වශයෙන් පල්ල වශයෙන් හෝ ආකාර සටහන් වශයෙන් බලනවා වෙනුවට මගේ දැන් හිත බැලීමට යොමු වුණා කියලා දකින්නවා දකින්නවා කියලා මෙනෙහි කෙරුවොත් මොනවද වෙන්නේ? ඊටකොට යෝගාවචරයට අවස්ථාවක් තියෙනවා මේ කාය ස්පර්ශයේ තිබිච්ච වම දකුණ තිබුණ හිත දැන් චක්කු විඥානයක් බවට පත් වුණා. දැන් මේ චක්කු විඥානය අභිරමණය කරන්න ගත්තොත්. නිමිත්තක් ගාහි ව්‍යංජනක් ගාහි විදියට. නිමිත්තක් ගන්නවා කියන්නේ කහරතු වශයෙන් බලනවා. දිගපල්ල වශයෙන් බලනවා. එන රූපයක්ද යන රූපයක්ද ස්ත්‍රීද පුරුෂ වශයෙන් බලනවා. ව්‍යංජන අනු ව්‍යංජන ගන්නවයි කියලා කියන්නේ ඉස්සල දැකට වැඩි තොරතුරු හොයන්න ගියොත් අපි ඒ රූපේ නතු වෙලා රාග රත් වෙනවා ද්වේෂෙන් පරවශ බවටපත් වෙනවා. මෝහයට යට වෙනවා. නමුත් දැන් මම රූපයක් දකින්නවා කියලා දැනගත්තොත් ඒ යෝගාවචර මේ බුදුහාමුදුරෝ කියපු දේ තේරුම් ගන්න පුළුවන්. දැන් මේ රූගෙට ඇලුනොත් ඔබ මේ සද්දයක් උඹට තියෙන අවස්ථාව නැතිවලා දැන් තියෙන්නේ. ගඳක් බලන්න තියෙන අවස්ථාවක් නැති වෙලා තියෙන්නේ රසක් බලන්න තියෙන අවස්ථාවක් නැති වෙලා තියෙන්නේ විශේෂයෙන්ම සක්මණෙන් හිත කැඩිලා තියෙන්නේ හිතවිලි වල තියෙන අවස්ථාවක් තියෙනවා කියලා තමන් කොච්චර වල්නරබල්. එහෙම නැත්නම් විවෘත මොකද කියන්නේ? ඔද්දල් තත්වයකදී ඉන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්. කිසිම පූර්ව නිගමනකින් තොරව කිසිම න්‍යාය පත්‍රකින් තොරව අර පයේ තබමින් යන්නේගේ තියෙන නීරසකම නිසා ඊගාටෙන මොන මල දාන්නේ හරි කමන්නේ අල්ලන්න හදන ගතිය. මේක දකින්න නම් අඩු ගානේ මේ දකින්න බව මෙනෙහි කරන්න ඕනේ. දකින්න රූපයේ නිමිති අනුව්‍යංජන ගන්න යන්න එපා. ඒක නිසා සර්වචන්සේ සඳහන් කරනවා චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගායි හෝති නානුභ්‍යංජනක් ගායි හෝති යත්වාදි කරන මේතං අසංගතං වේරන්තං uppajjati පාපක අකුසල ධම්මා තත්ත සංවරං ආපජ්ජති. මම වමේ දක්නේ ඉන්න ඕනේ. නමුත් මේ වෙලාවේ දැන් මම රූපයක් දැක්කා. අනේ මට මේ දකින්න රූපේ නිමිටි ගන්න තරමට මම මත් නොවේවා. ව්‍යංජන අනු ව්‍යංජන ගන්න තත්ත්වයට මම මත් නොවේවා. ගත්තොත් වෙන්නේ රූපේ ගිලී ගන්න. යත්වාදි කරන මේතං අසංගතං විරන්තං යම් හේකින් ඉඳුරන් සංවරය පිළිබඳව අසංගතව වාසය කළොත් යම් තරම් කෙලෙස් පහළ වෙන්න පුළුවන් ද අන්නේ කෙලෙස් පිළිබඳව මම සංවරයටපත් වෙන්න ඕනේ කියලා දකින්න බව මෙනෙහි කරන යෝගාවචරයට සුවර්ණමය අවස්ථාවක් ලැබෙනවා එයාට ආපහු වුණා වම දකුණට එන්න අවස්ථාවකුත් තියෙනවා. මේ වර්ණය නැත්තම් සටහන නැත්තම් වර්ණ රූපේ දැකීම නිසා අනෙක් ඉඳුරන්නවම අන්ධ වෙන බවක්. මූල කර්මත්තානෙන් හිත පිට යන බවක්, සතිය කරන බවක්, සමාධිය කරන බවක්, සංස්කරණයකට ඉඩ දීපු බවක්. ඒක ඇති වෙලා තියෙන න්‍යායපත්‍රකින් තොර බවක් තේරෙනකොට පේනවා අපි කොඳු යට පෙළ නැති වැල් ගැඩවිල්ල එන්න දේට ඇලීම නිසා අපි එකෙන් කාදමන තත්ත්වයකටපත් වෙනවා. සංස්කාරයන් විසින් කාදමන තත්ත්වයකටපත් වෙනවා කියලා දැක්කොත් දැනගන්න පුළුවන් වුණොත් මම කියන එක තමයි සක්මන් භාවනා ගන්න තියෙන උස්සස්ම ලාභය. ඒක නිසා අඩුගානේ මෙනෙහි කරගන්න පුළුවන්. සක්මණේදී විතරක් නෙවෙයි මේක. ඕනම තැනකදී මේ මේ ධර්මයේ ක්‍රියාත්මක කරන. ඒකට මේ සංස්කාර ධර්ම කියන්නේ තමා කරා පැමිණෙන සියලු தත්ත්වයන් විඥාණයට ගොදුරු කරගන්න බැරි නිසා තේරීමේ කටයුත්තක් අනිවාර්යෙන් කරන්න ඕනේ තේරීමේ කටයුත්ත තමයි සංස්කරණයක් කරන්න වෙනවා ඒක. අபிසංස්කරණයක් කරන්න. අන්නේ අபிසංස්කරණේ කෙරෙන්නේ Taman විසින් නෙවෙයි අபிසංස්කරණවල ගත්ත දේ මම කියාගන්න යන්න එපා, මගේ කියන්න යන්න එපා, මගේ ආත්මේ කරගන්න එපා. ඒක අහඹයක්. මෙන්න මේ අහඹේ තමයි යෝගාවචරය දකින්නකොට සංවේග පහළ වෙන්නේ මේ කොච්චර අනිත්‍ය தත්වයකදීද මම මේ දකින්නේ බවටපත් වෙන්නේ මට උන සාහන්නෙක් බවටපත් වෙන්න පුළුවන්කම තියෙනවා ගඳ බලන්නේ බවටපත් වෙන්න පුළුවන් තියෙනවා රස බලන්නේ බවටපත් වෙන්න පුළුවන් නමුත් ඒ චේදී අපි එකපාරට දකින්නෙක් බවටපත් වෙලා අපි ඒක නියංජන අනිව්‍යංජන ගන්න ගියොත් අපි කාටද පහඳින්නේ අපි කාටද නම්බු කරන්නේ අවිද්‍යාවටයි නම්බු කරන්නේ. කෙලෙස් වලටයි පක්ෂග්‍රාහී වෙන්නේ. අඩු ගානේ සක්මනේ හිටියනම් අපි දන්නවා අරමුණේවත් හිටියයි කියලා. දැන් ඒක කැඩෙන එක ඉතින් වෙච්ච දෙයට මොනව කරන්නද කියන එක නමුත් ඒක දැනගැනීමේ ශක්තියක් යෝගාවචරයට තියෙනවා. මේ රූපේ පිළිබඳව, වේදනා පිළිබඳව, සංඥා පිළිබඳව යම් අවබෝධයකින් සුතමී ඥානයක් සහිතව අන්නර සක්මනේ කෙලවට යනකොට තමයි හිත නන්නත්තර වෙන්න වල්මත් වෙන්න තියෙන අවස්ථාවක් තියෙනවා කියලා දැනගෙන හරියට වසූරී තියෙන පළාතකට යන මිනිස්සෙක් යන්න ඉස්සෙල්ලා එන්නත් කරගෙන යනවා වගේ ප්‍රතිශක්තියක් ඇඟට අරගෙන යනවා වගේ ඒ වගේ රූප ශබ්ද ගන්ධ රස විශේෂ කැඩෙන්න හිත යන වෙලාවේදී අවදියෙන් ගත කළොත් ඒ යෝගාචර දැනගන්න පුළුවන් මේ මනුස්ස ජීවිතයේ පෘථග්ජන ජීවිතය මුන්නතරන් න්‍යායපත්‍යකින් තොරව වැඩ කරන්න කියලා. ඒ වෙලාවේදී සංස්කාර ධර්ම උප්පරීම ප්‍රයෝජනක. අවිජ්ජාපච්ච සංකාර අවිද්‍යාව වැඩි කෙනාගේ සංස්කාර ගොජ දමමින් පහළ වෙනවා. ඊට පස්සේ ඒකේ තියෙන ලස්සන වැඩි ඒ දැක්කට පස්සේ ඒක සාධාරණීකර කරන්නේ කරන්න අපි හරියට කතා කරනවා. අර කිතුල් ගහට ගිය මිනිහා මොකද මිනිස්සු කිතුල් ගහට ගිය කියලා අහුවම මම මේ තනකොළ තියනවද බලන්න කියන්නේ. කොහෙද යකෝ කිතුල් ගහේ තනකොළ? ඒකනේ ලොකු නෑ මේ බහින්නේ කියන. ඔච්චරයි මේ මිනිස්සගේ ජීවිතයේ තියෙන හේතු කර්ම අපි කරන හරියක් කරන කිසියම් තර්කකින් නැතුව කිසියම් න්‍යායපත්‍රකින් නැතුව කරලා කවුරු හරි ඇහුවොත් එහෙම කෙරුවේ මොකටද කියලා හිතගෙන ගාතපද කියනවා. ඒකයි අර බයිලා කතාවක් මම හැමදාම කියන්නේ ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැත්තම් හදලා කියනවා. අපේ ඇති වෙන සෑම වැරද්දකටම කියන්න හේතු කරුණු අපි ළඟ තියෙනවා. එක දවසක් හාමුදුරු කෙනෙක් රාත්‍රියේ තද රාගයක් ඇති වෙලා උපාසකම්මලගේ තැනකට ගියා. ඊළා නිසිසේ උපාසකම්මත් එක්ක හැදිලා උදේ පාන්දරම අරුණ වෙන කම්ම පුදියන් ඉඳලා එන ගමන් වැරදිලා උපාසකම්මගේ නිල් පාට සාරිය ඇඳගෙන ඇවිල්ලා තියෙනවා සිවුර කියලා හිතාගෙන. ඇවිල්ලා පාන්දරම නැගිටලා අතු ගන්නවා. උපාසක මාත්‍රික ඇවිල්ලා තියෙනවා අරුණට කලින් දාන ටික ගෙනියන්න ඕනේ කියලා යනකොට හාමුදුරුවෝ නිල් පාටයක් අතන අතු ගන්නවා. ඒකල හාන්දුන්නේ මේ නිල් පාට හා ඔබ දන්නේ නැද්ද මේ නීලපතක දර්ශනය කියලා එකක් තියෙනවා කියලා ගාත පද 60ක් කිව්වලු හිතගෙන නිල් පාට අඳින එක ලොකු සීලයක් කියලා. ඒක නිසා මේ ලෝකයේ තියෙන මේ නිදහසට කරුණු කියලා කියන්නේ තකතිරුකමේ කෙලවරට ගිය මනුස්සයා කරන ප්‍රකාශන. බුදුහාමුදුරුවෝ කියන්නේ මේක දැනගෙන කරන්ද මොකද ලෝකේ තියෙන හරියත් නිදහසට කරනවා. යථාර්ථය දැක්කේ මගේ බුදුහාමුදුරුවෝ විතරයි. උන්වහන්සේ කියන්නේ මේ වගේ අවස්ථාවක් හම්බුනාට පස්සේ එළියට පනින්නේ මගේ මනාපේ නෙවෙයි. ගිනාපු සංඥාතෝගයක්. ගිනාපු රුචර්ෂු කමගයක්. හරියට හීනෙකදී අපිට බයලජ්ජ දෙක නැතුව වගේ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ සම්පූර්ණ මේසය අරලා තියෙනකොට කොයි එකටද පනින්නේ කියන එක මොනම හික්මීමක්වත් නැහැ. ඉක්මනට තිබුණොත් හරියට ලැජ්ජාවටපත් වෙනවා අනේ මට අවශ්‍ය හැඟුම් උදාහර ගන්න බැරි වුණා කියලා. මෙන්න මේ දේ දකින්න පුළුවන් හෝ විවෘත වෙන එකම මනුෂ්‍යයා විපස්සනා යෝගාවචරය විතරයි. කොච්චර සිල් රැක්කත් මං කියනවා ඊ타ත්ම ලෙන්ගතුව ඊ타ත්ම සෞර්ධව සීලවන්තයාට මේක අහුවෙන්නේ කොච්චර සමාධි භාවනා කරත් මේක සමාධි භාවනාවේ උපදේශපන්ති නෙයි. මේක තියෙන විපස්සනා කරන කෙනාට පමණයි Taman පිළිබඳව ලොකු විවේචනාත්මක නාස්තික නෙවෙයි ආස්තික විවේචනයකින් මෙන්න මේ වගේ හැඟුම් උදාහරණ තැන්වලදී සතියෙන් ගතකරනද ඒ සතියෙන් ගත කරනට අපිට තේරෙනවා මේ අසීමිත අරමුණු රාශියක් ඉදිරිපිට සීමිත විඥානීය අනිවාර්යයෙන්ම සංස්කාර වැඩට ගන්නවා මට මේකෙන් හොඳ එක තෝරලා දීපන් කියන්නේ අනේ තේරීම තමයි සංස්කාර කියලා කියන්නේ. සංස්කරණය කරලා තමයි එහෙම නැත්නම් අபிසංස්කරණය කියලා කියනවා ඛණ්ඩපුල සංස්කරණය කියලා කියනවා මේ ගොඩනැගිලි සංස්කරණය කරනවාට පොත් සුද්ධ කරනවාට කියනවා ග්‍රන්ථ සංස්කරණය කියලා. නාට්‍ය වලට මිනිස්සු ඒ චරිත වලට වෙස් ගන්නවට කියනවා අංග සංස්කරණය කියලා. ඒක නිසා අපිට කවදාකවත් සංස්කරණය නොකර සියල්ල බාර ගන්න තරම් අපේ මොලේ විඥානයේ දක්ෂකමක් නැහැ. එකයි එකවරකට ගන්න පුළුවන් අන්නේ දේ තේරීම කවදාකවත් න්‍යායපත්‍යකට අනුව නෙවෙයි තියෙන්නේ. ඒක නිසා සරුවචනාංශය අපට අනුකම්පාවෙන් මෛත්‍රීන් කියලා කියනවා නිතරම මතුවෙන අරමුණක් අරගෙන ඒ අරමුණටම යෑමේ සංස්කාරයක් හිතට දාගෙන යන්නේ කියලා. එන එන ආස්වාසේ බලන්න. එන එන ප්‍රස්වාසේ බලන්න. ඒක කරගෙන කරගෙන යනකොට රූප විශ්ේ, ශබ්ද විශ්ේ, ගන්ධ විශ්ේ හිත දුවන වන්මත් වෙන ආකාරය දිහා බලනකොට අපිට තේරෙනවා මේ සංස්කාර හරීම අසංවරයි. ඒකේ හැටි මෙන්න මෙවැනි සංස්කාර මේක මගේ කියාගත්තොත් මේ මම කියාගත්තොත් මගේ ආත්මය කියාගත්තොත් අර උයනට ගිහිල්ලා නිින්ද යනකම් කඩුව වඳුර කොට බාර දීපු රජ කෙනෙක් ගැන කතාවක් තියෙනවා. ඒ තරම්ම ඒ වඳුරට ඒ රිලෙවෙක් කියලා තමයි ගන්න තියෙන වඳුරට වැඩිය රිලව තමයි ඔකට මුලක් කළා රජුරු කියලා වෙන්නේ. රිලෙවෙක් වෙන්නේ නැති රිලවට රමංගල කඩුව බාර දෙලා රජුරු බුදියා ගන්න. ඉතින් මේ මැස්සෙක් වැහුවට පස්සේ ඇත්තටම රිලව ආදරයට කොටනවා මැස්සට දෑත බැදලා. කොටනකොට මැස්ස යනවා රජුරන්ටයි කෙටේ. අන්න වගේ අපි කඩුව බාර දීලා තියෙන්නේ ඔන්නේ පිස්සු වඳුරෙකුට. සංස්කාර කියලා කියන්නේ ඔන්න පිස්සු වඳුරට තමයි. මෙන්න මේ වඳුර අල්ලා ගන්න නැතුව අපි මංගල කඩුව බාර දුන්නාට පස්සේ වඳුරට දොස් කියන්න එපා, හිලවට දොස් කියන්න යන්න එපා. අන්න එක දැක ගන්න එකයි මේ සංස්කාර ධර්ම කියලා කියන්නේ. සබ්බේ සංඛාරා දුක්ඛා කියලා කියන්නේ ලෝකේ කොච්චර රූප තිබ්බත් මේ මම කියාගත්ත රූප ටිකෙන් පමණයි දුක් ඇති වෙන්නේ. ඒ වගේම නිවන් මාර්ගයේ තියෙන ඒ රූප ටිකේ පමණයි. දැන් මේ මම කියලා බදාගෙන තියෙන අපි ප්‍රිය රූප ටිකනේ. මගේ දරුවා, මගේ මැණික්, මගේ මල් රත්තරන් මේ ඔක්කොම ලස්සන ටික තියාගෙන. මේකෙන් දුකක් එයි කියලා හීනකටවත් කවුරක්වත් හිතන්නේ නැහැ. නමුත් සරුවත් යනසේ දේශනා කරනවා පෙමතෝ ජායති සෝකෝ. තණ්හාය ජායති සෝකෝ. තමන් ලං කරගත්තන යම් රූප කොටාසයක් මේ ලෝකේ තියෙන අනන්ත අප්‍රමාණ මණික් වලින් එකක් දෙකක් ගත්තනම් ඕකෙන් තමයි දුකේ. හරක් කොච්චර ලෝකේ හිටියත් මගේ ගාලේ ඉන්න හරකුන්ගෙන් තමයි මට දුක් කියන්නේ. දරුවෝ කොච්චර ලෝකේ හිටියත් මගේ දරුවන්ගෙන් තමයි මට දුක් කියන්නේ. ඒක නිසා දරුවෝ ඇති නිසා දරුවන් නිසා තැවෙනවා හරක් ඇති නිසා හරක් නිසා තැවෙනවා භාවෝග සම්පත්තිය නිසා ඒ නිසා තැවෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනකොට එච්චර කැමති නැහැ ගිහියත්ෝ ඒ බණට. එයත්ෝ කියන්නේ මට දරුවෝ වැඩි කරගන්න බෝධි පූජා කරලා දෙන්න ඒ නැත්නම් පිටරට ගිහිල්ලා කීයක් හරි හම්බ කරගන්න බෝධි පූජාවක් කරලා ඉංග්‍රීසි උගන්ලා දෙන්නේ. ධර්මේ පාවිච්චි කරන්නේ මේකටයි. මේ ਸਰුවත්යන්සි දේශනා කරන ඔබ ලං කරගන්න බදා ගන්න සීරක වෙන හරියක් එන්නේ දුකයි. ඒ නිසා බදාගත්තට කමන්නේ ඒක දුකක් බව. මේවා සංකර බව, කාදමන ධර්ම බව. රූප කියන්නේ කාදමන ධර්ම බවයක්. වේදනා කියන්නේ කාදමන ධර්ම වර්ගයක්. සංඥා කියන්නේ කාදමන ධර්ම ධර්ම වර්ගයක්. සංගීත සංස්කාර කියලා කියන්නේ කා ධර්ම ධර්ම වර්ගයක්. විඥාන කියන්නේ කාදම ධර්ම වගේ දන්නවනම් මේ කඩුව දෙන්නේ පිස්සු අඳුරකට බව දන්නවනම් අඩුගාන රජුට බුදියන් නැතු වෙන්නේ. වඳුරට දුන්නට කමන්න රජුට හැරලා ඉන්න තාක්කල්. නමුත් අපි කරන්නේ මොකද දීලා බුදිය ගන්න. නැත්නම් බුදියන වෙලාදී වඳුර අතර දෙන්න. නිසා සංඛතං අபிසංකරෝති इति සංඛාරෝ. ඉතින් ඒක නිසා හැම චිත්තක්ෂණයකම ඇහ කන දිව නාසය කය මන කියන මේ හය ඒ සෑම අරමුණක් පෙරගෙන තමන්ගේ ආයතනේ පවන්තට උත්සාහ කරනවා. නැත් විඥානයේ හැම වෙලාවෙදීම එකයි තෝරන්නේ. තේරීමේ අමාත්‍යංශේ බාර දීලා තියෙන සංස්කාරවලට. මේ සංස්කාර වලින් කෙරෙන්නේ අපේ යටි අනුශේ ධර්ම තියෙනවනේ. ආශේ ධර්ම තියෙනවනේ. රුචි අරුචිකම් තියෙනවනේ. පෞරුෂත්වයේ තියෙනවනේ. ඒ අනුව තමයි තෝරන්නේ. ඒ නිසා හිත ගියේ තන ආදර රජ මාලිගාව සෑදී තමන්ගේ අභිමතියට කරන්න හම්බුනා නම් කරවිලේ ඉන්න පණුවට කරවිල තිත්තට දැනේ. දැනෙන්නේ නැහැ. රසට දැනේ. ගොමුගුරු මිනිහට ගොම්බෙට්ටක් හම්බ වෙච්චාම රාජ සම්පතක් වාගේ. කබරේකට බලුකුණක් දැකපුවාම ඒ වගේ තමයි මේ කාම ලෝකේ ඉන්න මේ කාම සත්තු මේ දකින්න රූප සද්ද ගන්ධ රස ස්පර්ශ දෙවියන් දකින්නේ කබරේක බලුකුණක් කනවා. බ්‍රහ්මයා දකින්නේ මේ කාම සම්පatti බුද්ධි විඳිනකොට කබරේ බලුකුණ කන්නවා. අපි ලොකු සාංශී ඉන්න කාලේ කිසිසේත් ප්‍රේමනන්ද සාංශේ සඳහන් කරනවා. ඒක පොතේ ලියලා තිබුණා. ඒක සමහරු කර දොස් කිව්වා. මේ ලාභ සත්කාර සම්මාන વિશે කියනකොට අසුචි වලක ඉන්න අසුචි පණුවෙක් මට ලොකු අසුචි කැලක් හම්බුණා කියලා සතුටු වෙන එක තමයි කියලා කියනවා මේ ලාභයට සතුටු වෙනවා කියන්නේ. අනික මම පණුවන්ට කියනවලු උඹලට වගේ නෙමෙයි මට ලොකු කැලක් හම්බුණා කියලා. මොනවද අසුචි? ඒක නිසා ලාභ කියන්නේ සංස්කාර කියලා කියන්නේ සම්මාන කියලා කියන්නේ සෑම දෙයක්ම අසුචි පණුවක ඉන්න අසුචි පණුවෙකුට අහුවෙච්ච අසුචි කැලක් වගේ. නමුත් අසුචි පණුවට අසුචි නැතුව ජීවත් වෙන වෙන නමුත් මේ ලොකු කැලක් හමුන කියලා ආඩම්බරකම් කතා කරන එක තමයි මේ කතා කරන්නේ. කාටත් අපිට මූලික අවශ්‍යතාවයන් අවශ්‍යයි. ඒක ප්‍රයෝජනෙයි සලකලා කරනවා මිසක් මේ සුඛෝපභෝගී වෙනවයි කියලා කියන්නේ ලොකු අසුචි කැලිය අල්ලන එක. ඒ නිසා සංස්කාර සංස්කාර වශයෙන් දැනගන්න එක නිවන් මාර්ගය. ඒවට දොස් කියලාවත් ප්‍රතික්ෂේප කරලවත් අනේචි මට මේක වුණා කියනකවත් නෙවෙයි. ඒ සංස්කරණය වෙන්නේ ආරම්මන මට්ටමේ නෙවෙයි ద్వාර මට්ටමේ. බාහිර දින රූපවල කෙලෙස් නැහැ. බාහිර දින ශබ්දවල කෙලෙස් නැහැ. ගන්ධයේ කෙලෙස් නැහැ. රසයේ කෙලෙස් නැහැ. ස්පර්ශයේ කෙලෙස් නැහැ. ඒ රූපය ඇවිල්ලා ඇහැට වැදුනට පස්සේ තමයි ඒක සංස්කාර බවට පත් වෙන ඒ ටිකට විතර අපි වග වෙන්න ඕන. ලෝකෙ කොච්චර සද්ද තිබ්බත් කනට වදින පුංචි සද්ද ටිකේ තමයි කෙලස් තියෙන්නේ. නාසයට වදින ගඳ සුවඳ ටිකේ විතරයි අපිට දුක ඇති කරන්න පුළුවන්. අපි ගන්න ආහාරයේ රසයට පමණයි අපිට අජීර්ණ ඇති කරන්න පුළුවන් දුක ඇති කරන්න පුළුවන්. කයට දැනෙන පහස ටිකේ පමණයි හිතට එන ධර්මතාව ටිකේ පමණයි. ඒ නිසා ඒ ටික එනකොට සතියෙන් හිටියොත් දකින්න වාරයක් පාස මෙනෙහි කරන්න පුළුවන් නම් අහන වාරයක් පාස මෙනෙහි කරන්න පුළුවන් නම් ගඳක් විඳින වාරයක් පාස මෙනෙහි කරන්න පුළුවන් නම් රසක් විඳින වාරයක් පාස මෙනෙහි කරන්න පුළුවන් නම් කායට ආස්වාද ප්‍රසවාසයක් වෙන වාරයක් පාස මෙනෙහි කරන්න පුළුවන් නම් වමාත්කුණ පාස මෙනෙහි කරන්න පුළුවන් නම් හිතේ ධර්මතාවයක් පාස මෙනෙහි කරන්න පුළුවන් නම් අපිට තේරෙයි කොච්චර ඉක්මනට මේ සංස්කාර વિશે හිත චපලව වැඩ කරනවා ඊට පස්සේ තව ඩිංගිත්තක් මේ යමක් තේරීමේදී මිනිස්සයා පාවිච්චි කරන උපමාන ගැන. නිකන් අපි කියනවනම් බුෆේ ඩයට් එකක් ඉස්සරහට ගිහලා නැත්නම් ඇටෝමේස් එකක් ඉස්සරහට ගිහලා කොයි දේද අපි අතට ගන්න තමන්ගේ පිඟානට බෙදාගන්න කියනවා කියන එක කවවම දහකවත් දෙන්නේගේ සමාන නැහැ. තමන්ට අවශ්‍ය තමයි බෙදාගන්න. බෙදාගත්ත දේ තමයි රස බලන්නේ. ඒක තමයි අපි හපන්නේ, දිරවන්නේ, ඕජාව ගන්න. නරක දැක්කව නරකට හිටිනවා හොඳ දැක්කත් හොඳට ඉන්නවා මේසේ ඔක්කොම තියෙනවා ඒ නිසා මුළු සංස් මුළු ලෝකෙම ඇටෝ මේසක් මුළු ලෝකෙම බුෆේ ඩයට් නමුත් තෝරගන්නේ අපිට ඕන කර්මානුරූපව තමයි අපේ රුචි අරුචිකම් තමයි අපේ පෞරුෂත්වය අනුව තමයි අන්නේ තේරීම සඳහා සරුවචනාංශයේ සඳහන් කර තියෙන මුළු ලෝකෙම සද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක ditthi vitti චහනක්කන්ති කියලා උපමාන පහයි පාවිච්චි කරන්නේ ලෝකේ. අපි සද්ධාව නිසා තෝරනවා මේක හරි අරක වැරදි කියලා. බෞද්ධයා ගන්නවා මේ බෞද්ධ සද්ධාවට අනුව මේ දේ හරි මේකමයි සත්‍යය තියෙන්නේ අන්‍යාගංකාරෝ වැරදි ඒ කට්ටියගේ සද්ධාව බොරු ඒ කට්ටිය වැරදි කියලා. ඒ වගේම අන්‍යාගං කට්ටිය කියනවා අපේ සද්ධාවමයි සද්ධාව මේ අනිත් දේවල් බොරු කියලා. නමුත් ਸਰවඥන්සේ දෙගොල්ලටම සඳහන් කරලා තියෙනවා සද්ධාව පිළිබඳව සද්ධා කියන ධර්මතාවයේ ලකුණු දෙකක් තියෙනවා. සද්ධාවෙන් තෝරාගත්ත දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. සද්ධාව නැහැ කියලා ප්‍රතික්ෂේප කළ දේ තුල සද්ධාව සත්‍ය තියෙන්න පුළුවන්. ditthiye dhamme didha vipaka කියලා සඳහන් කරලා තියෙනවා. ඒක නිසා අපි දැනගන්න ඕනේ මේක තීඩුවේ සද්ධාවෙන් මේක හරියන්න පුළුවන් වර්ධින්න පුළුවන්. මේක අපේ ගුරුන් වහන්සේ අපිට කියලා දීලා තියෙනවා. අපි අම්මා කියලා දීලා තියෙනවා. තාත්තා කියලා දීලා තියෙනවා. අරයා කියලා දීලා තියෙනවා. මෙයා කියනවා කෝක වුණත් මේ තීරුවේ සද්ධාවෙන් කියලා දන්නවනම් ඒකාන්ත විශ්වාසයකට එන්න එපා. මේක හරි අරක වැරදි කියලා. එහෙම නැත්නම් ඉද මේව සත්‍යම් මෝභමඤ්ඤා. මේකයි සත්‍ය අරක බොරු කියලා සද්ධාවෙන් නම් තීරුවේ. ඒක පොඩි පැලිරක් තියෙනවා. අවාසියක් තියෙනවා. සද්ධාවෙන් තෝරගත්ත දේ තුළ සත්‍ය නොතිබෙන්න පුළුවන්. සද්ධාවෙන් නැහැ කියලා විශ්කරපු දේ තුළ සත්‍ය තියෙනවා. ඊට පස්සේ තියෙනවා රුචිය කියලා එකක් අපේ. එනිසා අපේ රුචියට අපි තෝරනවා. ඒ වගේම මගේ රුචියට තෝරන්න පුළුවන් නම් ඒක මට ලොකු ජයග්‍රහණයක්. ඒක තමයි මේ මානවයිති වාසිකම් කියලා සලකන්නේ. මොහු ਸਰවඥයන් සඳහන් කරන සද්ධාව වගේම රුචියට තෝරාගත්ත දේ තුළ සත්‍ය නොතිබෙන්න පුළුවන්. අරුචි කියලා අහක දාපු දේ තුළ සත්‍ය කියන පුළුවන් උපමාවක් කියනවනම් අපි නිතරම සැප වේදනාවට කැමති. රුචි. මොකදාක සැප වේදනාව තුළ මධ්‍යම ප්‍රතිපදාව නැහැ. දුක්ඛ තුලත් නැහැ. චීනේ දෙක අතර මැද තියෙන දුක්ඛම සුඛේ ඒක අපි සාමාන්‍යයෙන් අරුචි. සාමාන්‍යයෙන් අදුක්ඛම සුඛ වේදනාවට පාළුයි. නීරසයි. ඒකාකාරී. Taman පච වෙච්ච ගතියක් දැනෙනවා. තනි වෙච්ච ගතියක් දැනෙනවා. පාළු ගතියක් දැනෙනවා. කාලකන්ණි ගතියක් දැනෙනවා ඒ අධික්කම සුඛ වේදනාව. ඉති නමු සත්‍ය තියෙන උතන. මේ අරාබි කරේ හිටිය ඒ දවස්වල ලංකාවේ මේ අන්දරේ වගේ නස්සුඩීන් කියලා මිනිස්සු. මුල්ලා නස්සුඩීන් කියලා කියන්නේ ආගමික නායකයෙක්. ඒ මුල්ලා අමතර ශ්‍රී ලංකන ජාති මිනිස්සු කෝ අන්දරේ මාලිගාවට කියලා ශ්‍රී ලංකරුවෝ වගේ රජුරුත් එක්ක ශ්‍රී ලංකනවා රටවැසියොත් එක්ක ශ්‍රී ලංකනවා මුල්ලාට පිස්සු බව කවුරුත් දන්නවා. දවසක් හැන්දා කරේ ගෙදර යන පාරේ ඇතමක් විතර මෑත තැනක ලයිට් කණුවක් අතර මුල්ල බිම බැලගෙන හොඳට බලනවලු වටපිට බලනවා. යාළුවෙක් කවලු මොකද මුල්ල කරන්නේ? අනේ බලාපන් යතුරු නැති වෙලා කියලා. අයියෝ. හොඳයි මම නෑ මටත් වැඩක් තියෙන වෙලාවක් නෑ කියලා දෙන්න එකතුලා දැන් යතුරු හොයනවා. ඒ හොයනවලු නෝනු නැතිලු. ඉතින් අර මනුස්සයා ප්‍රශ්න අහනවලු මේ මුලා මේ කොයි අතු මේ ඉස්සරහා ගියේ ඉස්සරහා යතු ගියේ ඉස්සරහා දොරාගෙන යතුනා එහෙම නම්බර් දැන් ඩයටපු කියන්න හම්බෙන්නේ නැහැ ඒක හොයන්න මෙපায়ে ඒක මොන වගේ ටැග් එකකට ගැට ගහලා තිබුණා ආ මේ වගේ ලී කොල්ල කරලා ගැට ගහලා කොළු පාටද සුදු පාට අහලා අහලා අහලා අහලා දැන් හොඳටම රෑ වෙලා ලයිට් කන්න නැතික බතුරු ලයිට් කියන නිසා දෙන්න හොයනවා කොයිලෝ ලැහුවල මේක කොහෙදද නැතුනේ නැතුනේ නම් ගිය ඇතුලේ කාමරය ඇතුලේ තිබුණා ඉතින් මුල්ලා මොකද මේ එහෙනම් මේ හොයන්නේ එහෙ ලයිට් නැති ඉන්න මෙතන තින්න හොයන්නේ අපිට හැමදාම සත්‍ය හොයන්නේ දිලිසෙන තැනක. පසුගිය අවුරුදු 30 ඇතුළත ලංකාවේ පහළ වෙච්ච ධර්මදේශකයන් වහන්සේලා පිළිබඳව හොඳට බලන්න හිටියා. ඔක්කොමලා පිටිපස්සේ යන දක්ෂ ධර්මදේශකයන් පිටිපස්සේ ඊවහ නැතුව දුවන්නේ. දිලිසෙන හින්දා. දක්ෂ නිසා, ජනමාධ්‍ය නිසා. මේ සත්‍ය නැති බව කියනවාටත් කැමති නැහැ කි. තියෙන්නේ ඉඳ තියනවා කියලා හිතාන රුචි පිටිපස්සේ යනවා. ඒ නිසා අපිත් සත්‍ය හොයන්නේ දිලිසෙන තැන් වල තමයි. ඒ සැප තියෙන තැන් වල තමයි. දුක එනකොට ඒක ප්‍රතික්ෂේප කරනවා. අදුක්කම සුඛ එනකොට මුස්පේන්තුකමක් විදියට පේනවා. නැද්දකින් නොපත නොදෝමකින් කියලා පරියන්කෙන් නැගිටලා යනවා. කදාකත් හිතන්නේ මේක මධ්‍යම ප්‍රතිපදාවයි මේ තුලයි සත්‍ය කියන එක මොකද රුචියට අපිට අම්මල තාත්තලා කියලා දීලා නැහැ. අදුක්කම සුඛය තුල මධ්‍යම ප්‍රතිපදාව තියෙනවා කියලා. අනිත් එක හාමුදුරුවෝ ගන්නන්නෙත් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ මජ්ජේ සූත්‍රයේ නැවත නැවතත් නැවත නැවතත් සඳහන් කරලා තියෙනවා. තුල්ල වේදල සූත්‍රයේ බොහෝම ලස්සනට පෙන්නලා දීලා තියෙනවා. මේක අවිජ්ජානුසයෙන් වැහිලා තියෙන්නේ. අවිද්‍යාව බව දන්නවනම් මෙතන තියෙන්නේ අදුක්කම සුඛේ ප්‍රතිපක්ෂය අවිද්‍යාව අවිද්‍යාවට ප්‍රතිපක්ෂ වෙලා තියෙන විද්‍යාව. ඉතින් මේ ටික තමයි විපස්සනාව කියන්නේ. අකමැති වුණාට කරන්න දෙන්නේ. ඒ ශක්තිය මෙතන නම් තියෙන්නේ කොටු කරගෙන කොහොම හරි කරලා යාපු කරන මේක කියලා දෙනවා. නිසා රුචිය තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. ඊගාරක තමයි ආකාර රුචි ආකාර අනුසවේ. අනුසවේ කියලා කියන්නේ මගේ ගුරු හාමුදුරුවෝ එහෙම නැත්නම් මගේ මේ පවතින પરම්පරාවේ මට මේ සත්‍ය කියලා කයක් කියලා තියෙනවා. මම ඒන් පිට යන්නේ නැහැ. ඒකම රැකිලා ඒ තුල සත්‍ය තියෙනවා කියලා යන්නේකත් අනුස්සවේ ශ්‍රුතිය කියලා කියන්නේ අපි එහෙම නැත්නම් උපනි උපන් උපනිෂද් කියලා කියන්නේ. උපනිෂද්. එහෙම නැත්නම් ගුරු මුෂ්ටි කියලා කියන්නේ. ගුරුවරගේ රහස කියලා කියන්නේ. එයා තමයි ගෝලයාට ගුරු මුෂ්ටි දීලා මරනවා කියලා. ඒක රකින්නවා අපි. ඒ තුල සත්‍ය තියෙනවා කියලා නමු සර්වත්‍යංශ කියනවා. ඒ අනුස්සතිය තුලත් සත්‍ය නොතිබෙන්න පුළුවන්. අනුස්සතියට ගැලපෙන්නේ නැහැ කියලා විසිකරන දේ තුල සත්‍ය තියෙනවා. ඊට පස්සේ ආකාර පරිවිතක් ආකාර පරිවිතක් කියන්නේ තර්කෙන් දිනන දේ. ආකාර අනුව තර්ක කරලා ගන්න දේ තුල සත්‍ය තියෙන කියලා. එකක් විශ්වාසයි තර්කෙන් දිනන දේ තුල කවදාක සත්‍ය නෑ. සත්‍යෙන් පරදි තර්කෙන් පරදින දේ තුල සත්‍ය තියෙන ඉඩ තියෙනවා. නමුත් ජනමාධ්‍ය මොකද කරන්නේ? එතම විද්‍යානුකූලයි කියලා තර්කානුකූල පොත්වල මොකද කරන්නේ? දිගටම පහේ පස්වෙනි වසරේ ඉඳලා ළමයාට තර්ක පුරනවා. පෝල පෝල පෝල පෝල අවුරුදු 17 වෙනකොට පිස්සෙක් කරනවා. මොනම විදිහකින් ගහකොල්ල කඳුරන්නේ අම්මා තාත්තා අඳුරන්නේ නැහැ මොනම දෙයක්වත් නැහැ. ඌට තර්ක පෝල පෝල පෝල මොකද්ද අංජබජල් එකක් අත් කරලා දෙනවා. ඊට පස්සේ ඌට දෙනවා ගෝල්ඩ් මෙඩල් එකක්. ඔබ පළවෙනියට පාස් වුණා කියලා. සම්පූර්ණම ලෝකෙන් නැති වෙනවා කොල්ලා. මොනම දෙයක්ක ස්වභාවය දැක ගන්න බෑ මොකද රටම හැදිලා තියෙන්නේ ලෝකෙම හැදිලා තියෙන්නේ මුළු අධ්‍යාපන ක්‍රමෙම හැදිලා තියෙන්නේ ඒකාකාරී ක්‍රමයට රේකී ක්‍රමයට පෝල පෝල පෝල ඒක වමාරන්න පුළුවන් එක දක්ෂයයි කියලා. වෙන්නේ මොකද්ද ඌට ඌ නැති වෙන. සදාචාරයක් නැති වෙන නිසා මේ ආකාර පරිවිතක්කය කියලා කියන්නේ අද තියෙන ප්‍රධානම සූදුව. මොහු සරුවචයන් සඳහන් කර ආකාර පරිවිතක්කය තුල තර්කයේ දිනන එක තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. තර්කයට පෙරදිච්ච දේ තර්කයෙන් වැරදිච්ච දේ තුල සත්‍ය තියෙනවා කියන අන්තිමට කරන දිට්ඨිනි ඥානකන්ති කියලා අපි අදහන දෘෂ්ටි කියනවා අපි හිතන අපේ දෘෂ්ටිය සත්‍යයි අනිත් දේවල් තුල නෑ කියලා මේ ගත්ත සත්‍යයි කියලා ගත්ත දෘෂ්ටිය තුල බොරු වෙන්න ඉඩ තියෙනවා ප්‍රතික්ෂේප දේ තුල තියෙන්න පුළුවන් මෙච්චරයි බුදුහාමර කියන ලෝකේ මිනිස්සු සත්‍ය තෝරන්න ගන්න උපමාන පාමේ පහේම හිල් පහක් තියෙනවා එතකොට මේ චංකි සූත්‍රය මේක හොඳට විග්‍රහ වෙනවා මම දැකලා නැහැ එච්චර ලස්සන. මේ මාතෘකාවට හොඳ සූත්‍රයක්. ඊට පස්සේ ඒක හොඳ වෙලාවට එතන ඒ ප්‍රශ්නෙට සම්බන්ධ වෙන ඒ කාපටික කියන බ්‍රාහ්මණය අවුරුදු 16ක විතර හොඳ වේදපාරගු බ්‍රාහ්මණේ. ඒ ආනෝ ස්වාමීන් වහන්සේ එවනම් කොහොමද අපි මේ ඔබ වහන්සේ ප්‍රතිපදාවක් අනුමත කරන්නේ කියලා. දැන් මේ පහයි තියෙන පහම බොරු නම් මොකද කරන්නේ කියලා. පහෙන් අනුව එකින් එකට එකින් එකට චක්‍ර කරකවරකව යන්නේ. ශ්‍රද්ධාවෙන් ගත්ත දේ තුල රුචිය තියනවාද බලන්න කියන්නේ. රුචිය ගත්ත දේ තුළ අනුසතිය තුළ අනුසතිය තියෙනවා. ඒක තර්කයට අහු වෙනවා. තර්කයට අහු වෙද්දී දිට්ඨියට අහු වෙනවා. ඊට පස්සේ ඒකෙන් සද්ධා වැඩි වෙනවද කියලා බලන්න කියනවා. කරකෝ කරකෝ කරකෝ කරකෝ යනකොට තමයි සත්‍යයට යන්නේ. ඒ නිසා කවදාකවත් එක රැයකින් එක පාරකින් සත්‍යයට යන්න බෑ. යොද යොදා පොඟෝ පොඟෝ බහ බහ බල බල බල බල තමයි යන්නේ. නිසා සංස්කාර පිළිබඳව මේ ඇහෙන් කනට කයින් නාසයට මේ එක එක අරමුණු වලට හිත පණින හැටි ඒ සඳහා ඉඳුරන් සැදී පැහැදී සිටින හැටි ඒ සඳහා විඥාණය මේ ඔක්කොම පොරමල් පොරමඩුලට දාලා එයා අවසාන ලාභය ගන්නවා. එයා වාසිය ගන්නවා මේකේ. ඒ ගැනීමේදී සංස්කාර ටික තමයි මෙහෙවන ඇමතිවරය වෙන්නේ. නමුත් අපි ඒක දන්නේ නැතුව එයා දෙන දේ බාර ගැනීමෙන් වෙන්න තියෙන්නේ අවිද්‍යාව නිසා මේ සංස්කාර ඇතිලා තියෙන සංස්කාර තෝරලා දෙන දේ අනිවාර්යයෙන්ම අවිද්‍යාව නියෝජනය කරනවා. ඒක නිසා මේ සංස්කරණේ වෙලා අප ළඟට පැමිණෙන දේ මම කියාගන්න යන්න එපා, මගේ කියාගන්න යන්න එපා, මගේ ආත්මේ කරගන්න එපා. ඒ වෙනුවට මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියලා ප්‍රතික්ෂේප කළාට ඒක නාස්තික දෙයක් නෙවෙයි. ඒක උච්ඡේද දෘෂ්ටියක් නෙවෙයි. ඒක නාස්තික දෘෂ්ටියක් නෙවෙයි. මේ නිසා බුදුරජාණන් වහන්සේට සියලුම දෙනා චෝදනා කළා මේ භවත් සමන් භවත් ගෞතමයන් වහන්සේ ලෝකයේ උච්චේ දෘෂ්ටියක් කතා කරනවා. නාස්තික දෘෂ්ටියක් කතා කරන සියල්ල ප්‍රතික්ෂේප කරන්න කියනවා. තියෙන හරියක් ලෝකේ තියෙන දුක නම් තියෙන හරියක් ලෝකේ තියෙන කාදමන ධර්ම නම් ඒවා දකින දකින වාරයක් පාසා නාස්තික බව මම නොවේ බව ප්‍රකාශ කිරීම සරුවචනාංශී අපට දීලා තියෙන යන්ත්‍රයක් වගේ මන්ත්‍රයක් වගේ. නිසා භාවනා කරගෙන යනකොට සමහර වෙලාවට මේ සංස්කාර පිළිබඳව හොඳට වැටහෙනකොට මේ මිනිස්සු මේ පිස්සු ඇදලා වැඩ කරන්නේ කොහොමද? ඇයි මේකට මෙච්චර එලවලා යන්නේ? මගේ හිතත් ඇයි අරයට කැමති මේකට අකමැති මේකට කැමති කියලා තේරෙන පිළිබඳව හොඳ විෂද භාවයකට එන්න පටන් ගන්නවා. ඒ වගේම හොඳටම තේරෙනවා මම මේ සැලසුම් කළා කිව්වොත් මේ වැඩේ හරියනවා හරියනවා හරියනවා. එතකොට සමහරවිට මේක මට විතරයි මේක තියෙන්නේ. මේක මගේ ශක්තිය. මකට මේක හෙටත් හිටියේ කියලා අර සංස්කාර පිළිබඳව අපි ආඩම්බර වෙන ගතියක් එනවා. ඒ වගේම අනිත් එකනට කියන්න බලව ඔබ වැඩි කරොත් මට වර්ධිනවා කියලා. හරියටම වර්ධිනවා. ඒ තරමටම එනකොට මේවා සංස්කාර මේක මම කියා ගත්තොත් මම අමාරුයි. ඒ නිසා මේ ගුණයටත් මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි බුදුහාමුදුරන්ගේ ක්‍රමේ නිසාම තමයි මම මෙතෙන් ආවේ හේතුඵල ධර්මයක් තියෙන මේ හේතුඵල හෙට වෙනකොට නැති වෙන්න පුළුවන් කියලා මේ ඇති වෙන සංස්කාරවත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා ගත්තොත් ඒ වෙනසට ඒක අපිට කැපෙන්නේ නිහතමානිකමක් වෙනවා බුදු ගුණයට වර්ණාවක් සිද්ධ වෙනවා හෙටත් ආගන්තුකෙක් වාගේ අලුතෙන් පටන් ගන්න ආදුනිකෙක් වාගේ පටන් ගන්න කිසිම බාධාවක් ඉන්නේ නැහැ කවදාකවත් හරිගිය භාවනාවකින් ඔළුව නම්බු කරගන්න යන්නේ පොළොව උදුම ගන්න යන්නෙත් නෑ. අනුන්ට කියා පාන්න යන්නෙත් නෑ. තීරුම් අරගන්නවා මට පෙර පින තිබුණ නිසා එදා හේතුඵල ධර්ම පෙළ ගැහුණා මට ඒක තේරුණා. හෙටත් හේතුඵල පෙළ ගැහුණොත් තේරෙයි. ඒක මට නෙමෙයි කාටවත් එච්චරයි. මෙන්න මේ විදිහට මේ අයිස් කුට්ටියේ උඩ පේන 10% පිළිබඳව තීරුම් අරගෙන මේ වගේ නව ගුණයක් යට තියෙනවායි කියලා. යට දිහාට පොඩ්ඩක් එබිල බලලා මේ උඩ තියෙන එකෙන්ම විතරක් ලාභ ගන්න නැතුව ගියොත් මේ යට තියෙන නොපෙනෙන ගුණය අතින් අපි සියල්ල දෙනාම සමාන. උඩ තියෙන මේ 10න් එකේ තමයි මේ වෙනස තියෙන්නේ. ඒකෙදි තමයි මේ ඥාන පිරිමි ભેදේ, මේකේ තමයි මේ උගත් නුගත් ભેදේ, ලස්සන කත ભેදය, පැවිදි උපැවිදි ભેදය, බෞද්ධ අබෞද්ධ ભેද සේරම චීනාර ඉස්මතු වෙච්ච රූප රූපත්තාය පිණිස පහළ වෙච්ච ටික අපිට ගැටුම් ඇති කරනවා, රුප්පනවා, කුප්පනවා, වද දෙනවා ව්‍යාපාද කරනවා. වේදනා වේදනත්හය වුණාට පස්සේ ඒක වද දෙනවා. යට දෙන අදුක්කම සුඛය අතින් අපි සියල්ලම විඳින එකම දෙයයි. ඒ නිසා අපිට ඒක වචන ඕනෙත් නැහැ සමානයි. ඒකෝට හැබැයි නිකන් තමයි නෝන්ජලෙක් වෙනවා. අයියෝ අල්ලපු ගෙදරක් තියෙන එකනේ කොච්චර හොඳ වුණත් කමන්නේ රේඩියෝ එක වැඩක් නැහැ අල්ලපු ගෙදර තියෙන જાති එක නෑ වැඩක් නෑ. ඊට වැඩිය වෙනස් එකක් නම් එච්චර අපට ඕන කරන්නේ. ඒ නිසා පොදු හුදු manussකමට යනකොට අපි ළඟ තියෙන ගැටුම් අපි ළඟ තියෙන මේකිනකට මවහපෑම් කියාපෑම් නිකම්ම අයින් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම සංඥාවලත් ඒ මොනවත් මමය නැති කාලේ නොවැටෙහි ඉන්නවා නොතනින් අර අපි කියනවා හිස්තනක් පේනවා කියලා. ওই හිස්තන අතින් අපි සියලු දෙනාම සමානයි. බුදුහාමුදුරුවෝ සමානයි. දේවදත්ත සමානයි. නැත්නම් ඉතින් ගියාට පස්සේ අපි යමෙක් නෙවෙයි. මොකද්ද නිකන් කෙනෙක් නොවන තත්ත්වයටපත් වෙන ඕකට හරි බයයි අපි. අපිට ඕන මේක හම්බුණා කියලා පාටියක් ගන්න. මේ පාටි දාන්නේ කොහොමද හම්බු නොවීමක් මෙතන තියෙන්නේ. ඒක නිසා මේක බටහිරේ මේක කියලාම කියන්නේ unconscious කියන. common unconsciousness universal unconsciousness. unconsciousness කියන්නේ නැත්නම් මේ රූපත්හායටපත් වෙච්ච නිසා රූප ටික නැත්නම් අවකාශ ධාතුව. ඒ වෙනතම වේදනත්හයටපත් වෙච්ච නැති මේ අදුක්කම සුඛ වේදනාව. සංඥාත්හයටපත් වෙච්ච නැති සංඥාව තුළින් අපි අත දින පුදුම සමානකමක් ඇත්තටම අපි දවසේ වැඩි වෙලාවක් ඉන්නේ ඒකේ. නමුත් ඒකෙදී අපිට මහා පාළු ගතියක් තියෙනවා, නෝන්ජල් ගතියක් තියෙනවා. එහෙනම් ඇති වැඩක් නැහැ අපි ඔක්කොම සමාන ගතිය අපිට ඕන කැපිපේ. හොඳින් හෝ නරකින් කැපිපෙන්න නිසා අපි අර අයිස් කැලේ අර උඩට ආපු ලකුණ මත ඒකේ තියෙන වෙනස්කම් මතින් එක එකනාට කියන ඔයාගේ වගේ නෙමෙයි මගේ එක මගේ යෝගී නෙමෙයි ඔයාගේ කියලා තාලාතිරම් මනින්නයි තණ්හා මාන දිත්‍ය ඇති කරන්න පටන් ගන්නවා. ඉතින් මේකේ වෙන්නේ මනුස්සයා මනුස්සයා කා කොට වැඩෙන. අර යාට තියෙන සමානාත්වයේ හිතාගත්තොත්. ඇත්තටම අයිස් කැලේක නම් තියෙන 109ක් මේ 9ට එකට අනුපාතයක් සරුවත්යන්සි කියන එච්චරවත් ගන්න දෙයක් නැහැ කියලා. මේකේ ශූන්‍යත්වයක් තියෙන මත වෙලා තියෙන හැටි ඒ තරම ඩිංගිත්තක්. ඕකේ තමයි රණ්ඩුව තියෙන්නේ. ඕකේ තමයි උරුට්ටුව තියෙන්නේ. ඕකේ තමයි ගහපා දීම තියෙන්නේ. ඕකේ තමයි කැපිපේන් හදන දතිය තියෙන්නේ. නමුත් අර යට තියෙන විශාල කුට්ටිය පැත්තෙන් බැලුවොත් සරුවචනංශ මතක් කරන්නේ අපි අත තියෙන සමානකම් ගොඩක් තියෙනවා. අන්නේ රූපවල තියෙන පට ව්‍යාපෝ තේජෝ හරහා අවකාශ ධාතුවට ය아가න්න පුළුවන් නම් ගැටුමක් නැහැ. මොකද පට ව්‍යාපෝ තේජෝ නලියනවා. කුප්පන වෙනස් වෙනවා. දුක වෙනවා. අවකාශ ධාතුවේ පෙරලෙන්නේ නැහැ. වෙනස් වෙන්න දෙයක් නෑ දුකක් නෑ. සැප දුකට පෙරෙනවා දුක සැපට පෙරෙනවා අදුක්කම සුඛ පෙරලෙන තැනක් නේද දුකක් නැහැ. දැනෙන්නේ නැති දේ සංඥාව නැති තැන පෙරලෙන්න දෙයක් නැහැ. තත්තුමාරු කරන දෙයක් නැහැ. ඒ නිසා ඒක දුකක් නැහැ. සංඥාවක් තියෙනවා නම් ඒ තියෙන සංඥාව අනිවාර්යයෙන්ම පෙරලෙන සුළුයි. දැන් සරුවචාන්සේ අනිත්‍යත්වයේ කියලා පෙන්නලා අනිත්‍ය කියලා කියන්නේ චිත්තක්ෂණයකටවත් ඉසුඹලන්නේ විවේක වෙන්න දෙනක් තනක් නැතුව පෙරලෙන තත්ත්වය මේක තමයි දුක කියන්නේ. නමුත් අපි අනිවාර්යයෙන්ම මේ නොසැලෙන තැන ප්‍රතික්ෂේප කරලා සැලෙන තැනට පැනලා යනවා සංස්කරණය කරගෙන කලුලේක සැලෙනවා කියලා දුකටපත් වෙනවා. නමුත් කාය විවේක චිත්ත විවේක උපදි විවේකයට ගියේ කරාට තේරෙනවා අපේ ප්‍රകൃතිය හැබෑ නිවහනේ එහෙම මොකක්වත් නැහැ. හැබෑ නිවහනේ තියෙන්නේ මේ නොසැලෙන தত্ত্বය ඒකේ තියෙන පාළු ගතිය, තනි ගතිය, කම්මැලි ගතිය, නීරස ගතිය මේක තමයි තණ්හාව යන්නේ. යම් තැනක උනන්දු කරන ගතියක්, යම් තැනක හැඟුම් අවසන ගතියක් අපි ඒකට කියනවා උත්සුක කරන ගතියක්. කුතුහල දනව ගතියක් තණ්හාව මේ ඒක සංසාර කියලා හිතා ගන්න. මේ තණ්හාවේ ස්වභාව කියලා හිතා ගන්න. කිසියම් උත්සුක කරන ගතියක් එළවන ගතියක් නැතුව ඒ ඒ දේ දිගට කරගෙන යන මනුස්සයට යෝගාවචරයි කියන්නේ. සබ්‍රක්‍මචාරින් වහන්සේලා කියලා කියනවා. බ්‍රහ්මචාරී රකින්නයි කියලා කියනවා. ඒ මිනිස්සයා ඒ දේ කරන්නේ මොකටද කියලා කාටවත්ම තේරෙන්නේ නැහැ. තේරෙනවා නම් ඒකේ සක්කාය දිට්ඨිය කියනවා. කාට හරි තේරෙනවා මේ මනුස්සයා මේ වැඩේ කරන්නේ මෙන්න මේ ප්‍රෝජනේ සඳහා කියලා අල්ලන්න පුළුවන් ඒක සක්කාය දිට්ඨිය තියෙනවා. තණ්හා තියෙනවා, මාන තියෙනවා, දිට්ඨිය තියෙනවා. මේ අවකාශ ධාතු හරහා යන්න හදන මනුස්සය පිළිබඳව කාටවත් මල්ගියක් අල්ලන්න බෑ. ආකාශයේ පදන්නත්ති කියලා කියනවා කුරුළු අහසේ පියාඹුවාට පාදයක් හිටින්නේ නැවේ වතුර මොහොතේ ගියාට නැවේ පාර හිටින්නේ. ඒ නිසා යෝගාවචරය ගිය ගමනේ හුලඟක්වත් ඉතුරු වෙන්න බෑ. මොන්නම ලකුණක්වත් ඉතුරු ලකුණ වුණා නම් සංස්කරණ වෙලා. එහෙනම් වන්දි ගෙවන්න වෙනවා කර්ම රැස් වෙනවා සංසාරයට යන්න වෙනවා. ඉතින් වේදනාව වින්දයි කියලා කිසිම සැප දුක් දෙකට දාන්න පුළුවන් වුණොත් චේතනා පහළ වෙනවා කර්ම රසය. වෙනස් වෙන්නේ නැති වේ අදුක්කම සුඛයට වෙලා ඉඳලා ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ කියලා එක අගේ කරන්න දන්නවනම් ඒ යෝගාවචරයා නිවනට නොගියත් නිවනේ රැප අඳුරනවා. අන්නර වගේ මොනවාක්වත් තමයි තේරෙන්නේ නැති කාලයක් තේරෙන්නේ නැති දේශයක් තේරෙන්නේ නැති සංඥාවක් නැත්තන්ට ගිහිල්ලා මේක මට දිගටෝ මට ඉන්න ලැබෙවා මේක තමයි මගේ හැබෑ නිවහන කියලා තේරුම් ගත්තනම් නිවන තේරුම් ගන්න අමාරු නෑ. මම ඊගාට මොකද කරන්නේ මේක නැති වුණාම මම මොකද කරන්නේ කියලා මේ එන්නත් ඉස්සලා ඒ ගැන කල්පනා කරනවා සැක කරනවා කියලා කියන්නේ අපි සංස්කාර වලට තියෙන ආසාව. ඒකනේ භාවනා කරනකොට කරන භාවනාවේ කෙරෙන භාවනාවට ඉඩ ඇරලා සංස්කරණය කියලා කියන්නේ චේතනා මෙහෙවීම මනසිකාරය සංකප්ප විතක්ක මේ මොනක්වත්ම නැති මේකට විතක්ක පහල කරන්නත් එපා සංකල්පනා පහල කරන්නත් එපා මනස්කාරය යොදවන්නත් එපා මොනක්වත් නැතුව බලන්න ඉන්න පුළුවන් නේද ඒක විපස්සනා කියන්නේ. මේක අනිච්චං අනිච්චං අනිච්චං අනිච්චං කියලා මෙනෙහි කරන්න ඕන කමකුත් නැහැ. මේක චපලයි කියලා මෙනෙහි කරන්න ඕනෙත් නැහැ. මේ මේ සංස්කාර නැති තැන මේ පෑදිදී මේකට අනේ බොරදී එකතු වෙන්න එපා. මේක අනාකූල ප්‍රවේ අනේ මේක ආකූල කරන්න එපා කියලා මේ මනුස්සයා ඉඳගත්තොත් එතන මමයාගෙන් ඇති වැඩක් නැතුව. සක්කාය දිට්ඨියෙන් ඇති වැඩක් නැති වෙනවා සක්කාය දිට්ඨිය හිමි නිලීන වෙනවා. අන්න එතකොට තමයි පාළු ගතිය එන්නේ. ඒ නිසා මේ නිබ්බිදාව පාළු ගතිය හොඳ ලස්සන නිමිත්තක් නිවනට. අපි උත්සාහ කරන්නේ එහෙම පාළු ගතිය එනකොට ඒක නැති කරන්න මොනවා හරි කුණක් ගෙනල්ලා මේකට දාගන්න. නිසා ගුරුවරයා කොච්චර කිව්වත් බුදුහාමුදුරුවෝ කොහොම කෙරුවක්වත් යෝගාචරය තනියම කල්පනා කරනවා කියලා කියන්නේ සංස්කාරයක්. අර පෑදී බොරදී කරන්න කරන අනවශ්‍ය ප්‍රයත්නය. ඉතින් මේ දේ නොකරන කෙනෙක් මුළු යෝග ජීවිතේ කවදාකවත් නෑ. නිසා ඒක අපරාධයක්වත් දඬුවම් කළ යුත්තක්වත් වැරද්දක් කරන මේක මේක දැක ගන්න කියන්නේ මේ කියන්නේ. හරියට භාවනා සිද්ධ වෙගෙන එනකොට මේ নানা ආකාර අදහස්, নানা ආකාර සංස්කරණ, নানা ආකාර සැලසුම්, নানা ආකාර නවීකරණය, নানা ආකාර නව නිෂ්පාදන මේ සේරගෙම කරන්නේ අර සංස්කාර ටික ඇවිල්ලා වෙනස් ස්වරූපයෙන් වෙනස් වේථයකින් දහට සංඤ්ඤේ වෙස්නවරු කරනවා වගේ නටන එකයි. ඒතර විඥානේ වාසි ලබනවා. ඒක නිසා සංස්කාර පිළිබඳව විස්තර කතා බොහෝමම පුළුල්. හැබැයි හරි විචිත්‍රයි. නමුත් මේ දර්ශනය සඳහාක්වත් දැනුම සඳහාක්වත් නෙමෙයි මේ කරන්නේ. භාවනා කරගෙන යනකොට මේ එන ඇඟිලි ගැසීම. මේ සංකල්පන, මේ විතක්ක, මේ මානසිකාර පුළුවන් තරම් එන බව දැනගෙන ඒවා මම මාගේ මගේ ආත්මේ කියනවා වෙනුවට යන්න ඇරලා. ඒක දිහා බලන්න පුළුවන් නම් නිවන එච්චරම අමාරු දෙයක් නෙවෙයි. මම මේ ඇත්තටම සර්වඥාගේ ශාසනේ මේ ගම්බීර සාසනය සරල කරන්න හදනව නෙවෙයි මේක සංකර ගැනීම කර ගැනීම කරන්න එපා පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්ඛති කියනා වගේ පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමිති සික්ඛති කියනා වගේ කාය සංස්කාරයන් සංස්කාරන්ගේ කාය ස්වභාවය සංසිඳෙන්න ඇරලා හික්මෙන්න අවසන්ද යන්න එපා පස්සම්බයං චිත්ත සංකාරං පස්ස සිස්සාමිති සික්ඛති කියලා හිත එහෙම නිමිච්ච ගිනි ගොඩක් වගේ දර ඉවරලා නිවිච්ච ගිනි ගොඩක් වගේ තියෙනකොට අවුස්සන්න එපා. අවුස්සනකොට වෙන්නේ ආයේ වතුර බොර වෙනවා. ආකුල වෙනවා. අන්න ඒකේ හේම නිවෙන්න දෙනවනම් ඒ තණ්හාමාන දිට්ඨිය ඇති වෙන්නේ. ඒතකොට සංස්කාරයෙන් ඉන්න තියෙන ආශව ගලන ගතිය, අනුසව ගතිය නිකම්ම ආහාර නැතුව දී වෙලා යන දෙයක් බාටපත් වෙනවා. ඒ නිසා විපස්සනා යෝගාවචරය කියන්නේම අසහාය පුද්ගලෙක්. කිසි කෙනෙක්ගෙන් සහායක් ලබන කෙනෙක් නෙවෙයි. කවදා හෝ මේ සංස්කාරංගේ තියෙන චපල ගතිය, වමාරකන ගතිය, එව නැතුව මේ සංස්කරණය කරන ගතිය දැක්කට පස්සේ ඒ යෝගාචර තේනවා සංස්කාර සමතිය කියලා කියන්නේ නිතරංග ජයක්. රණ්ඩු කරලා දිනන දෙයක් නෙවෙයි. රණ්ඩු කරලා දිනන්නේ සැප දුක දෙක. අදුක්කම සුඛය කියලා කියන්නේ නිතරංග ජයක්. manussකම කියලා කියන්නේ මෙන්න මේ නිතරංග ජය උප්පත්තියෙන්ම ලද සම්පත්තියක්. දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ දුර්ලභෝ මේ බුද්ධෝත්පාදෝ දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ දුර්ලභාඛන සම්පත් මික්ෂණ සම්පත්තිය හැම මොහොතෙම ගෙවන් වෙනවා සතිය නැතුව ගත කරනවා හොඳට බලන් හිටියොත් හැම චිත්තක්ෂණෙම එකකෝ අපි අපායට ලකුණක් දාගන්න නැත්නම් නිවනට ලකුණක් දාගන්න. දෙක අතර මැද නැහැ. එන්නම් පෙරපවා කිව්වා මේ සමාජවාදී ගමනේ අම්බලන්නේ නැහැ කියලා. හරිනම් හරි වැරදි නම් වැරදි. මේක ඉතින් ඇහැටි ඒක තමයි නිසා හැම චිත්තක්ෂණෙම එළඹ සිට වාසය කෙරුවොත් මේ සංස්කාර අපි හදන හැටි සංස්කාර අපි කුප්පන හැටි එක එක දේවල්ට පත් කරන්න හදන හැටි දකින්නකොට අපේ තියෙන වැල් ගැඩවිලි ස්වරූපේ කුඳු වැඩක් පෙළෙන ගතිය එහෙම නැත්නම් මේ තේමාවක් නැති ගතිය එහෙම නැත්නම් න්‍යාය පත්‍රයක් නැති ගතිය දැකලා අනේ මේ සංසාරේ නම් කවදාකවත් හදලා වැඩ ගන්න පුළුවන් එකක් නෙමෙයි කියලා මේ සංසාරයෙන් එගොඩ වීම සඳහා ඒ උපදිවිපේකය ඇති කරගන්න පුළුවන් වෙනවා ඒ සඳහා කිසිම දෙවන්නේක් අවශ්‍ය කරන්නේ. අසහාය ගමනක් තියෙන නිසා ලොකු ස්වාමීන් වහන්සේත් මම දැක්කලා ඉල තියෙන මේ විපස්සනාව බාරගත්ත කෙනෙක් බව. එතන විපස්සනාවට හිත යොදපු කෙනෙක් බව වැඳිය පිටියේ තු පුද්ගලෙක්. හැබැයි ඒක තරම් වෙන විදිහේ වැඩ කරන්න ඕනේ. විපස්සනාට තරම් වෙන විදිහට වැඩ කරන්න ඕනේ. ඒව වර්ධිනවයි කියලා කියන්නේ මම ඉස්සලා කිව්වා වගේ දඬුවම් ලැබෙන්නක් කරා රාජ අපරාධයක්වත් නෙවෙයි. ඇති මේ මේ මේ මේ ඇනුව ඇති කියලා දවසක තේරුම් ගත දවසේ තේරුම් ගන්න සංස්කාර ටික තමයි. ඉතින් මේ සඳහාද මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරලා ධර්ම දේශනාව මම මෙතන නැත කරනවා සිටු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එකමාරක් 1:45ක උතර කාලයක් අපි අරගෙන තියෙනවා ධර්ම දේශනාව සඳහා ඇති මයිල්ලා හිතනවා ඒ පිළිබඳව කීතු කළ යුතුමක් තියෙනවා දවසේ වැඩ කටයුතු නිම කරන්න කලින් මතක් කරොත් හොඳයි කියලා හිතෙනවා නම් ඒ සඳහා වෙලා ගන්නයි කියලා. එහෙම නැත්නම් අපි යමදී ජීපත් කර ගැනීම පේනු පෙන්නතන පිම්පැමිණීමේ සහ අපේ પરමාර්ථ මතක් කර ගැනීමෙන් දවසේ වැඩ කටයුතු නිම කරන්න පෙළඹෙනවා. ඇයිනේ මට තේරුන්නේ නැහැ වචනේ කිව්වේ uh, fear of uh, freedom fear of freedom කියන්නේ විවේ භාවනා කරුවොත් අපි freedom එකට යනවා අපි ඒකට අපි බයයි බලන්න නිවන කිට්ටු වෙනකොට අපිට පුදුම බයක් ඇති වෙනවා. තනි ගතියක් ඇති වෙනවා. අපි ඉක්මනට හිතනවා බලපලුවන් කාරකම නම් මේක කඩා ගන්න පණින්න ඕන කියලා ඒකෝ තර්ක හිතනවා. ඒක සැලසුම් කරනවා. කියලා දෙන්න හිතනවා. ඒ fear of freedom මම මම හිතන්නේ මම මතක් කළා කියලා තියෙනවා. එරික් ෆ්‍රොම්ගේ පොතක්ම තියෙනවා. අපි freedom fightersලා තමයි. හැබැයි freedom එක එනකොට බයයි. freedom එක එනකොට පහළු ගතියක් දැනෙනවා. අපිට තනි ගතියක් දැනෙනවා. අසරණ ගතියක් දැනෙනවා. ඉතින් අපි මොනවා හරි දෙයකින් රේඩියෝ එකක් දාගන්නවා, පත්තරයක් බලනවා, ට්‍රිප් එකක් යනවා, මොනවා හරි කරලා අනනවා. ඉතින් ඒක නිසා මේක උපත්ති ලැබිච්ච දේ මේ නිවනයි හෝ ඒ විවේකයේ විපත්ති ලැබිච්ච දේ අපි බලපුලුවන් කාරණා ලැබෙන්න ලැබෙන්න කරන්නේ මේක අන්න මේක තමයි. පුළුවන් තරම් අපි කොහොසක් කියලා කියන්නේ වැඩි ගණනක්. දුප්පත් මිනිස්සේ අනේ මට බැරිකම කාලකන්නිකම කියලා ලැබෙන ලැබෙන විවේකයට සාප කරනවා. ඒක නිසා අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආසාවක් මිනිස්සෙනි වෙයිද මේෙන් ගැලවීමක් කියලා හින්දොත් තියෙන්නේ. පුළුවන් ප්‍රමාණයෙන් කරන්න මේ මේක අනන එක තමයි. මේ පිරිසිදුකම, මේ විවේකය, මේ නිවන, මේ ගැලවුම අනාගත. අර පොඩි ළමයි කක්ක කරලා තලන්නේ. චූ කරලා කොමෝලේ යන හරි ලස්සනයි උට හරි ආසාවක් තියෙනවා මොකද මේක නිවෙනවා තව පොඩ්ඩකින් රස්නේ තියෙන වෙලාවේ ඉතින් ඔක්කොමලා කරන්නේ කක්ක කරන ගා ගන්න එක තමයි. තම තමන්ගේ දක්ෂකම කියලා කියන්නේ ඒ කක්ක ටිකට තමයි. ඉතින් ගාගෙන කියනවා ටිකක් වෙලා ගියාම සීතල වෙනකොට ඉතින් ගඩයි. ඉතින් කාට හරි කියනවා මේ බලන්න මගේ ඇඟේ කක්ක ගෑව කවුරුහරි මේ චූකරු ඇඟේ කියලා බලනකොට ওই නවදොරින් බැගිරෙන ටික තමයි. මේ මේවා කියනකොට හිතන්නේ බනිනවා කියලා මම දැන් මම නම් කියන්නේ මගේ දිහා බලන මම මේ කියන්නේ. පුළුවන් ප්‍රමාණය කරන්නේ අරගෙන දාගන්න එක තමයි. ඇද්දගෙන නානවා කියලා මේකට කියන්නේ. බෙදාගෙන කනවයි කියලා කියන්නේ. කිසිම කෙනෙක් නෑ අපට බෙදන්න. කරන හරියක් කරන හැටි බෙදාගෙන කන එක. ඒක ලස්සනට විස්තර වෙන්නේ මේ සංඛාර සංස්කාර කියන වචනේදී. ඒක හරීම මේ මායාකාරී, හරීම වංචනිකයි. එහෙම නැත්නම් වෙස්පරිලා තියෙනවා. හැම හොඳක්ම නරකක් කියලා හිතාගන්න හැම නරකක්ම හොඳක් කියලා හිතාගන්න. මේ මේ ද්වේතානුපත්තන සූත්‍රයේ පැහැදිලිවම සර්වඥාන්සේ දේශනා කරලා තිනවා යම් පෘථග්ජනෙක් මේක සත්‍යයි කියලා කියන එක අනිවාර්යම බොරුවක්. යම් පුසක්ජනෙක් මේක සත්‍ය නෙවෙයි කියලා ප්‍රතික්ෂේප කරනවා ඒකට තමයි නිවන කියන්නේ. ඒ තරම්ම තුක්සි ටූරිඩම් එකක් තියෙන. ඒ කියන්නේ ඒ ඔළුවෙන් හිටගෙන ගත කරන ලෝකයක් තියෙනවා. ඉතින් මේකේ තමයි මේ ජනමාධ්‍ය දිනලා තියෙන්නේ. බුදුහමඳුරෝ පච වෙලා තියෙනවා. මුගේ අපිට සිද්ධ වෙනවා ඔළුවෙන් හිටගෙන බලන්න වෙලාවක සත්‍ය දිහා බලන්න. ඒ මොකද මේ ඇහැට යන ස්නායු දෙක මාර්විලානේ ගිහිල්ලා තියෙන්නේ. ඔළුවෙන් හිටගත් එකක් තමයි අපි මේ ඇත්ත හිතනවා කියලා පෙන්වන්නේ ඇහැට පේන්නේ මේ ඇහි ඇහැට එන්නේ ප්‍රകൃතියේ උඩ යට කරු වෙලා. නමුත් අපි ඩිකෝඩ් කරලා ඒක දකින්නේ අනිත් පැත්ත හරවල. ඒ නිසා සත්‍ය අනිත් පැත්තටමයි තියෙන්නේ. ප්‍රകൃතිය නම් ගත්තොත් අනිත් පැත්තට පේන. නමුත් ඒක ඩිකෝඩ් කරන එක තමයි මොලෙන් කරන්නේ. ඉතින් අපි මොලේට සලකනවා ඉඳුරන්ගෙන් හොඳම එක කියලා. එයා තමයි අපිට අනුලා දෙන්නේ. කොත්තු රොටියේ කටිච්ච කැලි ඔක්කොම ගෙතුලා කට කට කට කට කට ගහලා අලුතෙන් තෝපයක් හදලා දෙනවා. ඉතින් මට හිතෙන්නේම බුදුහාමුදුරුවෝ භාගෙට hina වෙලා බලන් ඉන්නේ වෙන මොනවාකටවත් නෙමෙයි අපි අනන ඇනිල්ල උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ භාවනා කරන කට්ටිය නම් විශේෂයි සාමාන්‍ය මිනිස්සුන්ට වැඩිය භාවනා කරන කට්ටිය ඒක hina කණ්ඩ හිතනවා ඇත්තට බෙදාගෙන කන්න පුළුවන් මේක මොකද ඔක්කොමලා එක මල්ලේ ඉන්නේ අනෙක් මිනිස්සුන්ට දොස් කියන විදියක් නැහැ. මොකද ඒගොල්ලෝ ව්‍යාවෘත වෙලා තියෙන ඒගොල්ලෝ වැඩ. මොකක් කරන්න වෙලාවක් නැහැ. දරුවන්ගේ වැඩයි. ඒක නිසා ඒකට කියයි. භාවනා කරනවා කියලා පටන් ගත්ත කට්ටිය කරන මේ විකාර දිහා බලනකොට විකාර කියනවත් තුන භාවනාව කියලා කියන්නේ. ඒක දිහා බලනකොට hina කාලා ජීවත් වෙන්න පුළුවන්. මේ කරන වැඩ. මම අපි එත්තවතා ಜಾති ගාථා සජ්ජහනා කරලා දවසේ කටයුතු නිම කිරීමට